ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ සම්මුතියක් ඇති කරගත්ත මේ දේශනාව සඳහා නැත්නම් දේශනා මාලාව සඳහා මහා කලායතනික සූත්‍රය ඉදිරි තියාගන්න කියලා. ඉතින් මහා කලායතනික සූත්‍රය සර්වඥාන්සේ විසින් කරන ලද සීමුක දේශනාවක්. ඒක ත්‍රිපිටකයේ පංචම නිකාය කියන පොතේ තැන්පත් කරලා තියෙන පොතක්. සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඔකේදී මේ උපාදාන ස්කන්ධ පහම එහෙම ආයතන හයම පිටිබඳව හොඳ විග්‍රහයක් කරනවා. ඒ අනුව ත්‍රිවිධ ශික්ෂාවම පිටුකොටලා දක්වන එක අවස්ථාවක් විදිහට පෙන්වන්න පුළුවන් සර්වචනාතු ගැනීමන්නේ. ඒ අනුව සර්වචනාංශේ සංඥාවන්සේට මේක දේශනා කිරීමට මුල පිළිම වශයෙන් ආමන්ත්‍රණය කරනවා ආමන්ත්‍රණය කළ මහා සලායසින් කාණ්ඩෝගික වේදී ශික්ෂාමි තං සාදු සංසුනාත මනසිකරවත කියලා සංඝයාමන්ත්‍රණය කරනවා මේ මම දැන් උගන්වන්න හදාන්නේ මෙන්න මේ මාත්‍රකාවයි කියලා හඳුන්වනවා. ඊට පස්සේ මේ මාත්‍රකාවට පිවිසීම සඳහා මේ ගැන දන්නේ නැති, අහලා නැති කෙනෙකුගේ මානසික තත්ත්ව විස්තර කරනවා. ඒ කියන්නේ පු탁 යන කියලා අපි කියන්නේ. ඒ පු탁 යනගේ මානසික තත්ත්වයේදී චක්කු මික්‍රේ අජානං අපස්සං යතා භූතං. යමේ ඇහ කියන එක ආහාරියට ඇතියට දන්නෙත් නැහැ දකින්නෙත් නැහැ ඇහ කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම මේ ඇහැට පේන රූප කියන එක අජානං අජා අපක්ෂං යතාවුතං. දන්නෙත් නැහැ මේ මොකක්ද කියලා. ඒක හරියට තියෙන විදිහට පේන්නෙත් නැහැ. මෙහිමයි මේකේ යථාර්ථය කියන්නේ. ඒ වගේම මේ ඇහක් පෙනෙන ඇහැට රූපයක් පෙනෙන වෙලාවේදී තමන්ගේ හිත චක්කු විඥානේ බාටපත් වෙලා එතන අනුකමක් කරනවා. මේ බාහිර ආයතනයයි අභ්‍යන්තර ආයතනයයි නැත්නම් බාහිර බාහිර ආරම්මණයයි අභ්‍යන්තර ద్వාරයයි අතර සම්බන්ධීකරණයක් කරනවා. ඒ වෙලාවට ඒ හිතට අපි චක්කු විඥානය කියලා කියනවා. ඒ විඥානේ ඒ වෙලාවේ කරන මේ කපුකම මේ මැදිහත් වීම අජානන පසන. තන්නේත් නෑ, දැකලත් නෑ ඇති හැටියට. ඒ වගේම මේ චක්කු විඥානේ මැදි වෙලා රූපයයි ඇහැයි සම්බන්ධ වෙන වෙලාවට ඒ ඇති වෙන ක්‍රියාවලියට කියනවා පස්සේ කියලා සම්පස්සේ කියලා. අපි ඒකට කියනවා ඇහැට රූපය ආපාතගත වෙනවා කියලා. ඇහැට රූපේ මුලිච්ච වෙනවා ඇහැට රූපයේ මූණට දාලා හිටිනවා කිය. අන්නේ මූණට මුණ දාලා හිටින චිත්තක්ෂණය ඊගාව චිත්තක්ෂණය දක්වා ගෙනියන්න නැත්නම් බලන්නේ වශයෙන්ම ඊගාව චිත්තක්ෂණයට රූප බලන්න නම් ඔය රූපෙත් තියෙන්න ඕනේ නොදන්න නොතේරෙන මනබන්ධනීය ස්වරූපයට. ඇහැ පිළිබඳවත් නොදැනීම ඒ වගේම ඇතිහකේට නොදැකීම තියෙනවා. ඒ ඒ අතරමැද විඥානයත් ඇවිල්ලා මේ දෙකේ ගැට ගැහිම කරන්න ඕනේ. මේ තුන රූපය, ඇහ, විඥානයත් මේ එකට මේ කටයුතු කරන තාක්කල් මේ ස්පර්ශය කියලා දැකීම කියන එක දිගට සිදුවෙනවා. ඒ කියන්නේ මේ තින්න සංගති පස්සෝ. මෙතන එහෙම කියන්නේ මෙතන කියනවා චක්කු සම්පත්තං අජානං අපස්සං යථා භූතං. චක්කු ඇහි සිදුවෙන මේ රූපයත් ඇහි දෘෂ්ටි ඇහි ඔපය එකතු කිරීම විඥාණයෙන් කරන මේ කටයුත්ත දන්නේ නැති තාක්කල් අපි දකින්නෙක් වශයෙන් පැවැත්මක් තියෙනවා ඊගාව චිත්තක්ෂණ ඊගාව චිත්තක්ෂණ ඊගාව චිත්තනේ දක්වාපිව චිත්ත වීජ වශයෙන් සමාලාට සඳහන් කරනවා එතනදී දෙකම මේ සම්පතේ සිද්ධ වෙනවා අන්නේ චක්කු සංපස්සපච්චය උපජ්ජති වේදිතා මේ ඇහැට වැටිච්ච මේ රූපය ඇහි ඇතිලි ඇතිලි තියෙන දායකල් පිරිමැදමින් තියෙන දායකල් මුලිච්චලා තියෙන දායකල් මූත්‍ර මූලාව තියෙන දායකල් ඒ වැටෙන රූපය පිළිබඳ විදීමක් ඇති වෙනවා සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා ඒ දකින්න දේ පිළිබඳව කනගාටුවක් ඇති වෙනවා එහෙම නැත්නම් සතුටක් ඇති වෙනවා එහෙම නැත්නම් දුක සැප දෙක අතර මැද තත්ත්වයක් ඇති වෙනවා ඒකත් දන්නේ නැත්නම් ඒකත් හරියට පේන්නේ නැත්නම් ඇති හැටියට සිද්ධ වෙන්නේ මේ දකින්න දේ පිළිබඳව බැඳීමක් කියලා බුදුජානකසේ සඳහන් එතකොට ඒ බැඳීම බලන රූපය පිළිබඳව බැඳීමක් ඇති වෙනවා. මෙච්චර ලස්සන දේවල් පිළිබඳ තමන්ගේ ඇහැ පිළිබඳව බැඳීමක් ඇති වෙනවා. මේ ලක්වත්න දේ මොනට මුනිච්ච කරලා දීපු චක්ක විඥානය කරන කපුගම පිළිබඳවත් සාරජ්‍යති කියලා කියන්නේ රසවත් වෙනවා. එහෙම නැත්නම් ආස්වාද කරනවා. ඒ වගේම ස්පර්ශය ආස්වාද කරනවා වේදනාව ආස්වාද කරනවා. ඉතින් මේ විදිහට තමයි උපදේශයක් නොලැබිච්ච. එහෙම නැත්නම් ශික්ෂණයක් නැති මනුෂ්‍යයා තුල සිද්ධ වෙන්නේ. ඉතින් ඒ විදිහට ඇයින් රූප බලන, කනින් ශබ්දහන, ගන්ධ රස පහස විඳින්න අපි ගත කරන වෙලාවට ගත කරන ජීවිතයේ නැත්නම් පැයක් කියලා ගන්නකො ඒ පැය ඇතුළත මේ ඇහි කෙරෙන කටයුත්තමයි යම් වෙලාවක හිත කනට ගියොත් සිද්ධ වෙන්නේ. කණ්ඩ ගියොත් ශබ්ද සහ කම්බිරිය අතර සම්බන්ධයක් ඇති කරගන්න. විඥානීය ගියොත් නැහැට ඒතර ගඳ සහ නැහැ යෝපේ අතර සම්බන්ධයක් ඇති වෙනවා. ඒකට එතනයි ස්පර්ශය තියෙන්නේ. එතනයි අපි රස වින්දනයක් ලබන්නේ ගඳ රස. ගඳ විශේෂයි. නැත්නම් දිවට ගියොත් දිවෙහි රසයක් ලබනවා. රස ආහාරත් එක්ක රස ආහාර පිනවනවා කියලා අපි කියනවා. කයර පහසක් ලැබිලා තියෙන වෙලාවක රූප ශබ්ද ගන්ධ රස වලට වැඩි පහස දීපනේ වෙලා තියෙනවා නම් විඥානයේ ඒ විකල්පය අරගන්නවා අරගත්ත වෙලාවට පහසක් හැමේ තියෙන සංවේදී භාවයත් කයේ සංවේදී භාවයන් සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙනකොට අපි ඒක අපි දැන් අවසාන කරත නිදර්ශන විදිහට මේ ඉඳගෙන ඉන්න කෝට්ටේ පහස නැත්නම් සැප පහසු ආසනයක වාඩිලා ඉන්න වෙලාවේ ඒක විඳිනවා නම් ඒ විඳින වෙලාවේදී චක්කු විඥානය කාය විඥානය පාඩපත් වෙලා එයා මේ දෙක සම්බන්ධ කරන නිසා ඒ වෙලාවේදී ඇහැට පෙටෙන රූප මුලිච්ච වීමක් සිද්ධ වෙන්නේ නැහැ ස්පර්ශ වීමක් සිද්ධ වෙන්නේ ඒක අභාවයට යන. ඒ පහස විඳින වෙලාවේදී කනට එන ශබ්ද කම්බලේට පණිවිඩයක් දෙන්නේ නැහැ. නහයට එන ගඳ සුවඳ නහය පිනවන්නේ හෝ වෙහෙස කරන්නේ නැහැ. ජීවිත තියෙන රසය දැනෙන්නේ නැහැ. මොකද අපිට එක විඥානයයි කියන්නේ විඥානය තමයි කොයි දෙන්න ගැට ගන්නවද කියන එක විඥානයේ ගැට ගහන්නේ වඩාත්ම රස උපදවන වඩාත්ම කාමයේ උපදවන වඩාත්ම කෙලෙස් උපදවන තැන තමයි යන්නේ. ඒක නිසා අපි ඉඳුරම් පිනවනවය එහෙම නැත්නම් ශික්ෂාවකින් තොරව ගත කරනවය එහෙනම් ධර්මයක් නොදැන ගත කරනවා කිව්වොත් මේ විඥානය උපරිම සතුටෙන් ඉනවා. එයා කරන්නේ මේ ඇහැට රූප කනට ශබ්ද වගේ තියෙන මේ ආයතන වල තියෙන වඩාත්ම රසලෝලී තැනට වඩාම පිනවන තැනට සම්බන්ධ කරලා දෙනවා. ඒ සම්බන්ධ කිරීම නිසා ඒ උපදේශ නොලබව කෙනා එහෙම නැත්නම් කිසිම ශික්ෂාවක් නැති කෙනා එහෙම නැත්නම් මේ සතියක් පිළිතවල බලන්නේ නැති කෙනා පුළුවන් තරම් අර Tamange වටපිටාවේ රස දනවන රූප කෙරේ බැඳෙනවා ඇහැ කෙරේ බැඳෙනවා එවැනි රස රූප පෙන්නන ඇහැටයි රූප වලටයි බඳින විඥානය අනේ මගේ හොඳ හිත කියලා ඒක බොහොම සාදරව පිළිගන්නවා. ඒකට ඒම ගත කරනවා. නමුත් මේ විඥානය කරන්නේ මේ ආයතන හය තුලින් රූප ශක්ත නැත්නම් ඇහ කන දිවනාසය කය මන කියන ආයතන හය තුලින් වඩාත්ම කෙලෙස් වෙන අරමුණට ඒ අදාළ ආරම්භණය සම්බන්ධ කරලා දෙන එක තමයි. ඒ වගේම තමයි ඉතින් එතෙන්දී සාමාන්‍ය දැනුමෙන් දැනගන්න ඕනේ. ඒ ඇහ කියන මේ ආයතනය නැත්නම් ඇහි උපය පිනවන්න, ඇහි උපය කිචි කවන්න, ඇහි උපය දීපණය කරන්න රූපෙට පරණය කරන්නේ ශබ්ද වලට බෑ, ගඳ වලට බෑ, රස වලට බෑ, පහසට බෑ, වෙන ධර්මකින් බෑ. ඒ නිසා ඒක සඳහා වෙනම රූප ආයතනය කියලා බාහිර ආලෝකයේ තියෙන වර්ණ සංස්කාර දෙකක් ඒ වගේම කන කනේ ඔප්පය කම්බරේ කියලා අපි කියන එක පිනවන්න රූපෙන් බෑ ගඳෙන් බෑ රසෙන් බෑ පහතෙන් බෑ ඒක පිනවන්න පුළුවන් ශබ්ද තරවලින් විතරයි. නාසයේට එන නාසයේ තියෙන මේ සංවේදී භාවය රූප ශබ්ද වලින් බෑ රස පහසෙන් බෑ ඒ කරන් බලන ගන්තිල්. ඒකෙම දිව පිනවන්න බෑ අනිත් ඒවා වලින් එකට රස මාස වල කියු විතරයි. නැත්තම් රස දෙන දෙකකින් බෙදා ගන්න. හරියට බිනවන්න, කය බිනවන්න රූප ශබ්ද ගන්ධවල වලින් බැස් පටිපොට්ඨ බාහිරින් කියලා කරා. මනස බිනවන්න ධර්ම කියලා මේ ලෝකේ තියෙන දේවල් වලින් විතරයි පුළුවන් වෙන්නේ. ඉතින් මේ එක එකක් සම්බන්ධ වෙන හැටි බලනකොට තාමත්ම සූක්ෂම යන්ත්‍රාගාරික වගේ නැත්තම් ස්වයංක්‍රීය විදුලි සංදේශන ආයතනයක තියෙනවා වගේ ඒ එනේන කෝල් එක මේ මේ අදාළ කරණ සම්බන්ධ කරලා දෙන උතුමාකාර සූක්ෂම වැඩ කටයුත්තක් තමයි මේ මොලේ කෙරෙන්නේ ශාන්ත්‍රීය ටෙලිෆෝන් හුමාර මධ්‍යස්ථානයක් වගේ. ඉතින් මේ හුමාර මධ්‍යස්ථානයේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ඇහ කන දිවනාසය කය මන ක්‍රියාත්මක වෙනකම් පුදුමාකාර වේගකින් වැඩ කරනවා. ඒ වැඩ කරන වේගය එක යූසුලකම බුදු දානන්ත කියන උපමාවකින් අපෙන්නන්න බෑ කියලා. කොයි වෙලාවක හරි අපට රූප ඇහැට රූපයක් වැටිලා බලන්නේ බවට පත්වෙච්ච බව තමයි ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ කාරණා කීපයක් පෙළ ගැහුනට පස්සේ තමයි. ඒ ඇහැට වැටෙන රූපය එක්ක ප්‍රිය හෝ අප්‍රිය වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක තේරෙන්නේ හිත වදින්නේ මතකයට යන්නේ. ඒකත් අඩු ගන්න එක දිගට චිත්තක්ෂණ තුන හතරක් එක දිගට ගියොත් විතරයි ඔබ ගලීකේතෝ වගේ මතක හිටින්නේ ඒක නිසා අපි දකින්නේ මනාපමනාප දෙකට අහුවෙන මධ්‍යස්ත දෙයක් නම් ඒක අපි මතකෙට යන්නේ නැහැ අපේ ජීවිතේට වැදගත් වෙන්නේ අපේ ජීවිතේට වැදගත් වෙනවා කියලා පුතඥය හිතන්නේ අධික වර්ණ රූපයක් හෝ අධික අප්‍රිය කරන රූපයක් දැක්කොත් විතරයි ඒක දිගින් දිගට දකින්න ඕනේ ඒ නිසා එහෙම රූපයක් දැක්කට පස්සේ අපි හිතමු ඉත්‍ත්‍යාවක් පුරුෂයෙක් දකිනවා පුරුෂයෙක් ඉත්‍ත්‍යාවක් දකිනවා කියන එක බුදුරජාණන් වහන්සේ උපමාවට පෙන්නනවා. එතකොට ඒකෙහිම ඒ පුරුෂයෙක් දකින ඉත්‍ත්‍යාවෙහිම හිත පැවැත්වීම සඳහා ඒ පුද්ගලයා එයාගේ මනස ඒ චක්ක විඥානේ පුදුමාකාර ශක මායාවේ උපක්‍රම කරනවා. පුරුෂයෙක් ඉත්‍ත්‍යාවක් දකිනවා නම් දැකලා ඒක මනබඳර දෙයක් නෑ. පුදුමාකාර උපක්‍රම රාශියක් කරනවා මේ දේ දකින්න. ඒ වගේම වෛර කරන කෙනෙක් දැක්කොත් එහෙම නැත්නම් අපි හිතනවා මම ප්‍රේම කරන ඉත්‍ත්‍යාවට වෙන කෙනෙකුත් ප්‍රේම කරනවා දැක්කොත් එතකොට ඒ ප්‍රේම කරන කෙරේ පුදුමාකාර ද්වේෂයක් එන්න පටන් ගන්නවා. ඒකටත් හිත ගියොත් වෙන කිසිම රහසොත්තු සේවාවක් කරන්න නැති උපක්‍රම රාශියක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මෙන්න මේ විදිහට කටයුතු කරනකොට මේ චක්කු විඥානය අපිට උත්තරීම කෙලස් කියන දෙක අන්ත දෙකට බදිනවා. හැබැයි යම් වෙලාවක මේ හිස් අහස වගේ දෙයක් එහෙම නැත්නම් අපිට අදාළ නැති දැක්කට ඒක මතකෙට යන්නේ නැහැ. අපිට අත වැදගත්කමකුත් නැහැ. මොකද විඥානේ වැඩ කරන්න බලවත් කෙලෙසක් තියෙනවා. ඒක නිසා කොයි වෙලාවක අපි අර ශික්ෂණයකට ගිහිල්ලා එහෙම නැත්නම් මේක දැනගන්න අදහසෙන් හිතට කිව්වොත් මධ්‍යස්ථාන මධ්‍ය බලන ඉන්නේ කියලා. කොහොමද කසාය දෙන්නේ? අපි සුවත් නිකම් මේ කචිනා දමුණක් තියා බලහින්ද මැරිච්ච කුණක් තියා බලහින්ද එහෙම නැත්නම් මේ උෂ්ණ තියා බලහින්ද උෂ්ණ නැතිනම් එහෙම බලන නෙවෙයි කෙසේ නමුත් ඒ වගේ දෙයක් තිබුණ ගමන් අපිට පේන්න පටන් අර ගන්නවා ඒකට මේ කුදුමාකාර විරුද්ධත්වයක් ඇතුලෙන් එන පටන් ගන්නවා ඉතින් ඒ වගේම තමයි ශබ්දවල විශාලව රාග ධනවන සුඛ දුක ගෙන දෙන ශබ්ද අපි ආශාවෙන් අහගෙන ඉන්නවා. ඒකට පුත්‍ර ජානන්සේ සඳහා කරන ස්ත්‍රියවල පුරුෂ ශබ්ද සහ පුරුෂයන්ට ස්ත්‍රී ශබ්ද නිදර්ශන වශයෙන් කියනවා. ඒක අපි වාර්තාගත කරගෙන හොරෙන් තියාගෙන අහහා ඉන්නවා. මේ දර්ශන ධවන සමුල්ලේපන ආදී වශයෙන් ඒව තියාගෙන ඉන්නේ අපට නිතරම අර විඥානයේ කුචකවාගෙන විඥානයේ තරම අවශ්‍යකම් තියාගෙන. ඒ වගේම අපි බලාගෙන බලාගෙන ගිහිල්ලා වෙලා ගත්තොත් අපි ඊයේ ධර්ම දේශනාවේ නිමා වෙනකොට මතක් කරේ මේ ඇහි තියෙන මනාපමනාප දෙකට විඥාණය දක්වන මේ ෂට මායාවී ගතිවල පවත්තන්න ඉඳනේ විඥානේ පවත්තන්න ගන්න උපක්‍රමය හරීම මාරුයල ඒක තමයි මුක්ක්ම කෙලෙස් උපදින දේ මිනිසෙකට ඊගාට කන ඊගාට නාසය ඊගාට දිව ඊගාට කය කියන එක තමයි අපි පොතකට පරිශීලනය කරනකොට විශේෂයෙන් මේ සලායතන ගැන බලන්න යනකොට තේරෙන දේ කයෙහි වෙන දේ නැත්නම් කය කෙරේ හිත යොදලා තියාගෙන හිටියොත් වෙනදී ඇහ කන දිවනාසයට වඩා ආධුනිකයෙකුට පුදුන් මනසකට ඉදිරියට පුහුණු කරපු නැති මනසකට අල්ලන්න ලේසි. ඒකෙදි කයට හිත යොදාගෙන ඉන්නවා කිව්වහම බාහිර අරමුණු දිගේ හිත තියාගෙන ඉන්න පුළුවන්. උපක්‍රමයක් වශයෙන් අපි කියනවා නම් මේ කසින මණ්ඩලයකට හිත යොදාගෙන ඉන්නවා. නැත්නම් ඇට හැකිලක තියෙන ඇටයකට හිත යොදාගෙන ඉන්නවා. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන දෙයකට හිත යොදාගෙන ඉන්නවා. අර වර්ණ කසින වලට වැඩිය වෙනස්. එහෙම නැත්නම් මිනිකුණක් අරගෙන හිත යොදාගෙන ඉන්නවා කියන දේවල් රූපාරාමණය තමයි ඒ දේවල් බලන්න ගියාම අපි වට සමත කියලා කියනවා සම්මත බාහිර ආරම්භ. නමුත් අපි හිතමු යම් කිසි කෙනෙක් තමන්ගේම කය ගත්තා කියලා. මේ හිත හික්මවීමේ අදීට වාංගුවට අරමුණට ආලම්බණයට එතන අර බාහිර දෙයක් බලලා ඉස්සර ගන්න බාහිර දැනුමට වැඩිය අභ්‍යන්තරගත අරමුණක් නිසා ඒ තමන්ගේම කය බැලීම විපස්සනාවට දොර විවෘත කවුරු දොර කවුරු විවෘත කළ දෙනවා. ඒක නිසා අපි ගත්තොත් මේ සර්වචනාංශයේ සතිපට්ඨානයේ සඳහන් වෙන මේ ආනාපාන වගේ දෙයක් මේ කයේ සිදුවෙන පරිවෘත්ති ක්‍රියාවක් එහෙම නැත්නම් ඉච්ඡාන වංචාන කියන දෙකේම සිද්ධ වෙන ක්‍රියාවක් තියා බැලුවොත් ඒකෙන් ඕනනම් අර වගේ කචින මණ්ඩලයකින් ගන්න තමයි ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අභ්‍යන්තරගත දෙයක් නිසා තමන්ටම ප්‍රත්‍යක්ෂණය කළ හැකි එහෙම නැත්නම් තමයි අස්පනා අපිට විඳ ගන්න පුළුවන් මේ දේ විපස්සනාට දොරයි. ඒ නිසා මේ කවුරු හරි ගත්තොත් මේ අභ්‍යන්තර ආයතනය අභ්‍යන්තර අරණ බොහෝ විට විපස්සනාට සමතෙක් දොරයි. නමුත් ඒකේ බහුසුත භාවයේ සඳහා මතක් කළොත් මේ මහසි සාරෝ සංසෝහාගත මේ පිම්බීම හැකිලිමේ සමතේ කරන්න බෑ ඒ විපස්සනා විතර කරන්න. ඒ නිසා විපස්සනා සමත දෙකම දොරයන් දෙයක් තමයි මේ ආනාපාන සති භාවනාව. ඉතින් අපි හුඟක් වෙලාට ඒක ඒ නිසා දේශනාවකදී නිදර්ශනයට ගන්නවා. ඉතින් ඒක නිසා අපි යම් වෙලාවක මේ ඇහ කන දිවනාසය කය මන කියන මේ හයට නිදහස දීලා ඒව පිනවීමේ ගත කරන මේ කාම ලෝකය ඒවට කියන කාම ගුණ කියලා. හේතුව අපි රූප වර්ග ක්‍රමයේ ගදක් කියලා කියන්නේ. ඒ රූපේ සටහන් සහ වර්ණ රාශියක් තියෙන. එක එක එක දේවල් අපිට මවන්න පුළුවන්. අපි ඒකට රූප වාහිනී කියලා කියනවා. රූප වැක්කිය වෙනවා කියන්නේ. එහෙම නැත්නම් ඌව නැති කාලේ අපි චිත්‍රපටි බලන්න චිත්‍රපටි ශාලාවට යනවා. ගිහිලා ඒ චලන චිත්‍ර චලන චිත්‍ර දුමාකාර ආසයෙන් බලනවා. එහෙම නැත්නම් ශබ්දාන විවිධාකාර ශබ්ද ඩොල්බි ක්‍රමයට, ස්ටීරියෝ ක්‍රමයට එක එක විදිහකට අහනවා. ඉතින් ගයක් කියලා කියන්නේ ඔක්කොම උදාන. ඒ වගේම ගන්ධ જાති, සුවඳ જાති විවිධාකාරයෙන් අපි රැස් කරනවා. ඊකට රස જાති දවල්ට එකක්, උදේට එකක්, රැට එකක්. අතුරුපස වලට එකක්, කැමරේ ඉස්සල්ලා එකක්, කැමරේ පස්සේ එකක් කියලා নানা ප්‍රකාර රස જાති. මේ රස වර්ග වලට එන්න රූප වර්ග, ගන්ධ, ශබ්ද වර්ග ගඳ වර්ග රස වර්ග පහස කිව්වහම අපි ඇඳ කුඩු කොට්ටමෙට ජාති කාර වාහන ජාති ඒවට බුදුචානන්සේ කාම ගුණ කියන වචනේ සඳහන් කරනවා කාමයේ වඩනකොට ඒවා පොත් වෙලා තියෙන විවිධ තට්ටු විදිලා එතුම් බහදී අන්නේ එවැනි දීක යෙදී ගත කරන කාමභෝගී කෙනෙක් එහෙම නැත්නම් ඒකට අන්ධ පුතඥය කියලා බුදුචානන්සේ සඳහන් කරනවා කවදා හරි බණක් කරනවා කියලා හිතා. යාට තේරෙනවා මේ වෙලේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ඇහිදල් කූඩයක් වතුර පුරවන්න හදනවා වගේ ඇහැපුනවන්න හදනවා කන පිනවන්න හදනවා නාසයේ දිව කය මන එහෙම පිනවීමේ ඔක්කොම කෙනෙකුට ළඟ ලැබලා දුන්නා ඒ මනුස්සයා තුළ මානසික අසහනය තියෙනවා ඒ මනුස්සයා තුළ ඒ සංතරපණය කියන එක සංසුප්තතාවය කියන එක නොලැබෙන්නේ ඉතිතියි ඒ නිසා යම් කිසි කෙනෙක් ඒවා නොලැබිලා හොඳයි කියලා රූප නැහැ, ශබ්ද නැහැ, ගන්ධ රස පහස නැත්තම් එයා හිතනවා මේ මේ දුක මේ සංසාර පැවැත්මේ තියෙන මේ පෙළන ගතිය මේ තවන ගතිය මේ වස්තු නැති නිසා කියලා. ඒ නිසා මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන හුඟක් යට මධ්‍යපන්තික පුද්ගලයා. මොකද ඊට සමහර වෙටක ඇහැට ඇතිවෙන රූප ලබනවා. මුළු දවස පුරා ජීවිතේ පුරා නෙවෙයි. ඇති වෙන වෙලාව තමයි බද්දක් තාම ගන්ධ රස පහසක් ලබනවා. ඒක ගොඩාක් හම්බෙන අධික කුයරේකට ඒ අර වස්තුව නැති වෙයි කියන බය නිසා එයාට මේ වගේ තැනකට ඇවිල්ලා බිමේජගෙන ඉන්න බය. අවුලල මරලා කියලා වත්ති. බුදුමාකාර බය තියෙන එක මුළු ජීවිතේ පුරාම තියෙන බය. ඇති වහකට තරුණ බය. මේ කිසිම වස්තුවක් නැති දුක්පත් මිනිහෙකුට මෙතන ඇවිල්ලා ඉන්නවා කියන එකත් ලේසි නෑ. මම හිතන්නේ මේ රොක්මන් සෑහෙන ගන්න කියනවා මේ සෙට් කීව ගන්න. ඉතින් ගන්න වෙලාවට ඉඳගෙන කියනවා කනවා තමයි කෝකේ. ඉතින් ඒක කරන්නේ නැහැ. මේකද මධ්‍යම ප්‍රමාණය ආර්ථිකයක් තියෙන කෙනෙකුට කරා මේක කරන්න. එයාට බලක් කරනවා කියලා හිතෙනවා. අපි උදේ ඉඳලා හැන්දෑවට කරන්නේ මේ වේවැල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ මේ රූප ශබ්ද ගන්ධවල බලනවා. ඒ නිසා අපි මේ රූපේ බලනකොට රූපේ කියන්නේ මොකද්ද? ඇහැ කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ මොකද්ද? ස්පර්ශය කියන්නේ මොකද්ද? වේදනා කියන්නේ මොකද්ද කියන මේ රූපවල වෙනුවට යාන්ත්‍රණය බලන තැනට යනවා කියලා. අන්න එතෙන්දි තමයි කතාව අපි දේශනා නැතර කළේ බුදුචානන්සේ මේකෙදි මතක් කරනවා ඇහි ආශ්‍රය බඳ හරිම අමාරුයි. කනේ ඊට ටිකක් අඩුයි. නාසය දිවාරා කය තමයි ලේසි. ඉතින් කයේ යාන්ත්‍රණය බලන්න බුදුචානන්සේ මතක් කරනවා ඇහි රූප මෙලින එක පොඩ්ඩක් අපි తాවකාලිකව නැතර කරමු යතේ වහගන්න කියලා. ඉතින් ඒකත් ඒ කාම භෝගී කෙනෙකුට පේන්නේ මෙච්චර ලස්සන දේවල් ලෝකේ බලන්න පුළුවන්කම තියෙදි මොකටේ මේ අත් එක වහගෙන අර එක රසවින්දනයක් අතර කරන්න කියලා. ඒ වගේම බුදුජානක සඳහන් කරන පුරතන ශබ්දාලු තැනකට යන්නේ. නැත්තම් ස්වභාවික ශබ්ද තියෙන තැනට යන්න. ඒකයි ආරණ්‍ය, තෝක මූල, ශූන්‍යාකාර කියලා කියන්නේ. ඒ වගේම මේ කය බලන වෙලාවට සුවඳින් සහ රසයෙන් හිත කලබන් දෙපා. ඒ නිසා ස්වභාවික වාතාවරණ චින්තනයට යන්නේ කියලා. ඒ වගේම කටෙන් කතා කරන්නත් එපා. දේවල් රස බලන්න යන්නත් එපා. එතකොට අපිට අවස්ථාවක් ලැබෙයි. එහෙම නැත්නම් මේ අර ආයතන හතර වහපු නිසා කයත් එක්ක සම්බන්ධය පවත්වන්න පුළුවන් වෙලාවක් ඒ වෙලාවේදී පුළුවන් තරම් කය පහසුවෙන් තම බරව ලිහිච්ඡ ස්වරූපෙන් තියලා හිතෙන් බලන ඉන්න කියලා කියනවා මේ කයේ පැවැත්ම කියන්නේ නැත්තම් කය මෙහෙම මම වෙමි කියන එක මම ඉන්නවා කියන එක මම ඉඳගෙන ඉන්නවා කියන එක අත්දකින්න පුළුවන්. අන්නේ අත්දැකීමේදී හිතමතා කරන කායික ක්‍රියාවලි හිතමතා කරන වාචික ක්‍රියාව හිතවන්නේ. ඒක අපි සීල ශික්ෂාව කියලා කියනවා. කාය වචන දෙක හික්මවලා මේ කාය මෙති පිටක් වගේ කියනවා. එන්නතම මේ කය උභාක් වගේ වෙන්නයි. චෛත්‍යයක් වගේ වෙන්නයි. පිරමීඩයක් වගේ වෙන්නයි. වෙන්න ඇරලා මොකද වෙන්නේ කියලා මේක අත්දකින්න පටන් ගන්න එක හරියට දුවන විද්‍යුත් පාදක යන්ත්‍රයක යන්ත්‍රයේ දුවද්දී මොකද්ද බල ජනකේ මොකද්ද විද්‍යුත් පාදක ජනකේ කියන එක තේරුම් ගන්න අමාරු අනිත් කරන්ට් එක වගේ. ඒසයි එක ඉගෙන ගන්න ඕන නම් ඒකේ වේගය අඩු කරලා ඇලුවොත් විතරයි අපිට දැති රෝධේ කොහොමද වැඩ කරන්නේ කෑම එකක් කොහොමද වැඩ කරන්නේ පිස්සන එකක් වැඩ කරන්නේ කියලා දැනගන්න නම් ඔකේ 1500කට වේගෙන් කැරකෙද්දි බලන්න බෑ ඒ වගේම මේක පොත්තේ වහලා තියෙනවා බලන්නත් බෑ ඒක ගලවන්න ඉස්සලා පිට තියෙන හල් එක ගලවන්න ඉස්සලා යන්ත්‍රයේ වේගය අඩු කරන්න ඉතින් අන්නේ යන්ත්‍රයේ වේග අඩු කිරීම තමයි අපි මේ වැඩ මුලකට එනවා ආරණ්‍යගත වෙනවා දුක්ඛ මූල වෙනවා ශූන්‍යාකාර වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක යායක තාක්ෂණික දෙයක්. වේගෙන් දුවත් අපිට කල්ලාන්න බැරි නිසා. අන්නේ තැම්පත් කිරීම කරන ගමන් නැත්නම් කයෙහි ක්‍රියාකාරකම් අඩු කරන ගමන් වචනීය ක්‍රියාකාරකම් අඩු කරන ගමන් හිතේ වේගය පුළුවන් තරම් නිරීක්ෂණ ශක්තිය වැඩි කිරීමට අප්‍රමාදී කියලා කියනවා. ඩෙලිජන්ට් විජිලන්ට් කියලා මේ කය තැම්පත් වෙනකොට හිතේ ක්‍රියාකාරකමත් අඩු වෙනවා කියලා කියනවනම් නින්දට වැටෙනවා කියලා වගේ දෙයක් වෙයි. මෙතන එහෙම නෑ. කය තැම්පත් වෙන්න වෙන්න වෙන්න ඒක නිරීක්ෂණ ශක්තිය වැඩි කරනවා. රෙසලූෂන් වැඩි කරනවා. zoom out කරනවා. ආන්නේ කටයුතු දෙක බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ කවදාහකට කවුරු කරන්නේ. බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ බුදු ජානවාසී වූ ප්‍රතිපදාව වශයෙන් ශික්ෂා වශයෙන් මතක් කරගන්න. ඒ නිසා කවුරු හරි හිතාගමු අපි මේ නිසා මේවා නොදැන අජානං අපත්තං යථා භූතං කියලා නොදැන නොදක ඇති හැටි නොදැන නොදක ඉන්න තාකල් මේකට ප්‍රේම කරාට මේ මනුස්ස යන්ත්‍රය අති සූක්ෂම යන්ත්‍රය ඒක විතර හොඳ දෙයක් නෑ කියලා අපි ඒක අභිරමණය කරාට නැත්නම් තණ්හාව වැඩුවට එහෙම නැත්නම් තව තවත් ಜಾති ಜಾති උපදින්න අවශ්‍ය කෙලෙස් වැඩුවට ඒක තැම්පත් කරන්න ගියාම මොකද වෙන්නේ? කායික ක්‍රියාව බලන්න කාය තැම්පත් කරලා අවදි වැඩි කරන කරන කරනකොට වෙන්නේ තියෙන්නේ අර තෘෂ්ණාවේ අනිත් පැත්ත වෙන්න පටන් ගන්නවා. සාරජ්‍යති කියන ආශ කරන දේ වෙනුවට මේකට එපා වෙන නීරස වෙන කම්මැලි වෙන ගතියක් එනවා. ඉතින් මේ අනිවාර්යයෙන්ම රංජනය කරන අභිරමණය කරන දේ ශික්ෂාවක් වශයෙන් ඇත්තික වහගෙන කනත් වහලා නහයට දිවට කිසිම බාහිර ආයතනික සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාවල් කපලා දාලා කයත් චේතනාපූර්වක කරන වැඩ නතර කරලා සිද්ධ වෙන දේ වෙන්න ආරම්භ මේ ලැබිච්ච manussත් භාවය කියන්නේ මොකක්ද කියලා බලන්න පහසු තැනකින් හිත මේකට ඇතුළු කරන්න කරන උත්සාහයක් තමයි මේ යන්ත්‍රේ බලන්න කරන උත්සාහයක් තමයි මේ ඉඳගෙන ඉන්න ගමන් සත්‍යමත් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක බලාගෙන ඉන්නකොට මේ ස්වභාවයේ කවුරු හරි ඉන්නවද? එපා වීම පහල වෙච්ච නැති කෙනෙක්. ඒ එපා වීම තමයි ධර්මයේ ලැබිච්ච සත්‍යයෙන් ලැබිච්ච පළවෙනිම ආශිර්වාදය. එහෙම නැත්නම් දැන් මේකෙන් ගැලවිලා ගිය ගමන් අපි කරන්නේ මොකද? රූප වර්ණේ, ශබ්දාමෙන්, ගන්ධ රස පහස කරමින් ආය සාරජිත තමයි. ආය ඇලි ගලි වාසය කරනවා. ඒක නිසා බුදුජාන මාර්ගය සඳහන් කරනවා ඒ ධර්මයේ හොඳට දැනගෙන ඒ වාඩි වෙලා විනාඩි 5 යනකොට එපා වීම එනවා. මේ එපා වීම කියලා කියන්නේ රාගය කියන්නේ ආසාව සාරජ්‍යතින එපා වීම කියලා කියන්නේ විරාගය කියලා තේරුම් ගන්නයි අපි මේ බණානි ධර්ම සාකච්ඡා කරන්නේ. ඒ විරාගය ඒ තරම් ඉක්මනටම ගන්න පුළුවන් දෙයක්. සංසාරේ බැඳෙන තණ්හාව අර මෝඩ පු탁ඥය අන්ධ පු탁ඥය අරූප බලමින් ශාද්ධාසමී නැවත නැවත භවය ඇති කරමින් දිගට යන රාගය තණ්හාව පොහොනෝබලිය නන්දි රාගය ඇති කරන වගේම යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේක අත්දකලා බලන්න එයාට පුත්‍ර ජානසී සඳහන් කරනවා හොඳයි පොඩ්ඩක් වාඩි වෙන්න වාඩි වෙලා මේ බුදුන් කිව්වට ශ්‍රද්ධාවෙන් ඇද්දේ උඩ වහගන්න සම්පූර්ණ තැනකට යනවා ඒ ගන්ධ රස අභිරමණය කරන්න නැතුව මේ කය දිහා බලන ඉන්නකොට ඉගෙන එන්නේට අපි බුදුජානන්සේ දාන නම තමයි අතන සාරජ්‍ය කියනකොට මෙතන විරාග නැත්නම් විරංජනේ වෙන්න පටන් ගන්නවා. බලන දේ පාවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ එපා වීමට වෛර කිරීම තමයි එපා වීම නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා කවුරුහරි බණ අහලා ලෑස්ති වෙලා දැන් ඉඳ ගන්නකොට එපා වීම තමයි එන්නේ. ඒක තණ්හාවේ අනිත් පැත්ත. මේක නැත්තම් කොච්චරක් තණ්හාව ගලනවද කියලා හිතාගන්න. ඒ ගලන තණ්හාව නිසා එයා తත්‍ර తත්‍ර අභිනන්දනී. ඒ රූප බලකොට රූප ලිමත ආසයි. එයා දන්නේ වෙලා සත්‍ය සංක රස පාද නැහැ කියලා. ඒක ප්‍රශ්නේ නෑ. ඒ රූපේදල සත් බලන් සත් අහන්න ගියා කියන්නේ. ගිය ගාම මේ සද්දය හීමේ අභිනමනයක් කරනවා. එයා දන්නේ මේ ඉතිසලම රූප බලමින් හිටියේ ඒක. තවත් විකල්පයක් කියන එකක් ගන්න. කොයි එකටම ආරුණා එතන එතන අල්ලන බව අනුව කොයි වෙලාවක හෝ දැක දැක දැන දැන එම අල්ලන්නේ නැති ගතියක් එහෙම එපා වෙන ගතියක් පාරුණාට පස්සේ කාටද පුළුවන් මේකට අනුග්‍රහ කරන්න කාටද පුළුවන් මෙන්න මේක සතියට ඇතිවෙච්ච ප්‍රයෝජනයක් කියලා දක්වන්න කාටද පුළුවන් මෙන්න මේක භාවනාවේ හම්බෙන පළවෙනිම ඵලය මේක ආනිසංසය කියලා දැනගන්න ඒ දන්නේ නැති නිසා අපි භාවනා කරන්න ගියාට පස්සේ මේ කම්මැලිකමම කම්මැලිකම විරුද්ධව මේ චෝදනා පත්‍ර ඉදිරිපත් කරන එක තමයි කමඨාන් වාර්තා 100 කාණ්ඩ 100ම තියෙන උත්තර. කමඨාන් වාර්තා 100 කාණ්ඩ දවස් 100 කාණ්ඩ මම අවුරුදු 40ක් ඉඳලා තියෙනවා මේ ශේෂ්ඨයේ. හැම කෙනාම මේ භාවනා කරන හැම වෙලේම මේ ප්‍රතිඵලයට නොදකින් නොබතන් නොදෝමකින් කියලා කියනවා. කියන ක්‍රමේ වෙනස්. හැබැයි එක පණිවිඩ තමයි තියෙන්නේ. කිසිම කෙනෙකුට බාහන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. බුදුදහමේ සඳහන් කරන කවුරු 10ක් යනක් පුළුවන්, 7ක් යනක් පුළුවන්, නැත්නම් දවස් 7ක් ගන්න පුළුවන්. දවස් 7ක් යන්න ඕන විනාඩි 7 යනකොට එනවා. නමුත් මේක දන්නේ නැතිකම නිසා අර තණ්හාවට තියෙන පෝනෝභවිකයට තියෙන තත්ත්ව තත්ත්ව අපි නන්දනිය තියෙන සංසාරගත හැබැයි නිසා මේක එනකොට අපිට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වත් එපා වෙනවා. භාවනාවක් එපා වෙනවා බුදුනුත් එපා වෙනවා ධර්මියත් එපා වෙනවා සංඝයත් එපා වෙනවා සීලයත් එපා වෙනවා ඉතින් අපේ කරලා කියන වෙ භාවනා කරන අද්දාහම තියෙනවා කියන මේක මේ දෙක නම් ගැලපෙන්නේ නැහැ අද්දාහම තියෙනවා නම් මෙච්චර ලස්සනට විරාගය පාල කරගත්ත එකේ මෙච්චර ලස්සනට මේ භාවයෙන් පාල කරගත්ත එක මට අම්මා අප්පා දීපේ ගන්න නෙවෙයිනේ මමම කරපු එකක් නේ ඒ නිසා මේකට කවදද මම සාදර වෙලා එහෙම නැත්නම් මේ භාවනාවෙන් ලැබිච්ච ප්‍රශ්නයක් නෙමෙයි භාවනා වෙච්ච උත්තරයක් කියලා දැනගත්ත දවසේ ඒක නාවි ජීවිතේ සම්පූර්ණ වෙනසකට ඉතින් මේක ඒ විදිහට කෙනෙකුගේ ජීවිත පරිවර්තනයක් වෙන්න කාලයක් ඇත්තව දෙන්නන්නේ කවදාද මේ වෙනස වෙන්නේ කියන එක කොතනදීද වෙන්නේ කියන එක සර්වඥාන්සලත් කියන්නේ ඒක ඒ තරම්ම ඉලෙක්ට්‍රික් වැඩක් ඉතින් ඒක වෙච්ච දවසේ ඉඳලා යාට තේරෙනවා අපි මේ රස හොයාගෙන යන ගමනේ මේ වෙනකොට කල්ප කෝටි අවුරුදු කීයක් කියලා තියෙනවද මේ මුළු සංසාරේ එක එක සතුට වෙලක් නැහැ. දැන්තර මේ යුගයේ උගාවක්ම ඒකට නිදර්ශන සහිතයි. මොකද මුළු ජීවිතේ කවදාකවත් නොතිබිච්ච තරම් මේ වර්ණ සහ సంతාන මවාගෙන අද තියෙනවා. ඒකේ මේ ශබ්ද තරංග විවිධ ආකාරයෙන් ගන්නවා. ඒ වගේම ගන්ධ જાති, රස જાති, පහස. ඒ වගේම මේ විවිධ පිස්සු අදහස් අනුව කල්පනා කරන එක අද විතර මනුෂ්‍ය જાතිය තිබිලම නැහැ කියලා හිතෙනවා. ඒකේකට අක්කසතුලක් කියන එකක් දැකලා තියෙනවා. 150කට වැඩිය බේත් බොන මානසික රෝගීන් ඉන්නේ අද. ඒක ඉස්සර තිබුණේ නැහැ. මෙච්චරම විශේෂඥ වෙලා තිබුණේ නැති සාමාන්‍ය ජීවිතේ මෙච්චර තිබුණේ නැහැ. නිසා අද පුදුමාකාර විදිහට මේ අපායට ගිහිල්ලා විඳින්න තියෙන දුක් ටික තේරම කොට ඇවිල්ලා තියෙනවා. අපි හරියට මේ පොළොවේ යට තියෙන ඛණ්ඩ ලවණ උඩට ඇදලා ගන්නවා. තෙල් උඩට ඇදලා ගන්නවා. අරගෙන අරගෙන මේක කාබාසිනියක් කියලා පොළොව රත් වෙලා, දූෂණය වෙලා, චිත්ත දූෂණ වෙලා තියෙන වගේ මම හිතන්නේ අද මේ ලෝකේ පිළිහිටව කෙනෙකුට අපායට ගියත් එච්චර කරදර වෙන්නේ කියලා. මොකද මෙහෙදී ඔය නොකියන දුක්කටක් නේ මිනිස්සු කියන්නේ. හැම මිනිස්සෙක් ගාවම කියා ගන්න බැරි දුක් හදක් තියෙනවා. ඉතින් ඒක කියා ගන්න බැරි මොකද අපිට ඉල්ලපු රූප ලැබිලා තියෙන්නේ. ඉල්ලපු ශබ්ද ලැබිලා තියෙන්නේ. ගන්ධරස පාත ලැබිලා තියෙන්නේ. අපිට ඒක අපේ දරුවන්ට දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්කම තියෙන්නේ. කෙනෙකුට කියා ගන්න බැරි තරම් දුකක්. මෙන්න මේ දේ දිහා බලනකොට ඔය මහා මේ නේරුතුමා වගේ කෙනෙක් කියනවා මේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වලා දෙන්න හදන මේ රාගය නැත්නම් මේ අභිරමණය ඒ පැත්තේ අනිත් පැත්තේ තියෙන මේ විරාගයක් කියන දෙක ජන සමාජයකට ඒත්තු ගන්නන්න පුළුවන් වෙයිද කියන එක නම් මට සැකයි කියලා කියනවා. ඉන්දියානු සමාජය කියන්නේ ඉන්දියාවේ දජේට බෞද්ධ කෝණය අශෝක ස්තම්භය දාපු කෙනා. එහෙම නැත්නම් ධම්ම චක්‍රය දාපු එකනා. එහෙම නැත්නම් බුද්ධ ධර්මයේ කවදාකවත් නැති විදියට අද හොල්ලන්න බැරි වෙන විදියට නහදී වේතන කියනවා මේ කියන මට දැකයි මෙච්චර රාගයේ පිටිපස්සේ මෙච්චර මේ සාරජ්‍යති කියන විදියට රමිනේකට පිටට යන ලෝකයකට මේ කරන්නේ සංසාරේ වඩන එකයි තව තව ಜಾති ಜಾති වඩන එකයි ඒක නිසා පුළුවන් නම් ඒතරම් ගමනේ කරපල්ලා එහෙම නැත්නම් මේ විරාගයේ පැත්තට පොඩ්ඩක් විනාඩියක් දෙකක් හරි හිටපල්ලා කියන එක ජන විඥාණයට දෙන්න පුළුවන් කෙනෙකුට පිළිබඳව මට සාධාරණ හැකියාවක් තියෙනවා. මොකද ඉරාවුණක් කියලා ඉන්නකම් ජනතාවට ආගමික රටේ නායකයා විදිහට පුළුවන් තරම් රූප ජාති කරවලා දුන්නා, සාදාදලා දුන්නා, ගන්ධ රස වහදාදලා දුන්නා හැම දේශපාලනක් යන කරන්නේ උච්චාරය. එකම ආර්ථික විශේෂඥයෙකුට තේරුණා කියලා අහන්න මේ විරාගය කියන වචනේ ඇහිලවත් කියනද කියලා. ඇහුණොත් පුළුවන් ද කියලා හඳ සමීකරණ හදන්න. මේ ආර්ථික දියුණුව ලබන්න. සමාජ විද්‍යාඥයෙක් මහාන බෑන්ද මේ බාහිර සුඛභෝගී දේවල් වලින් රට සමාජය හදන්න හැදුවට ඒක තියෙන්නේ ඇතුළත ඒ නිසා ඇතුළත හික්මීමෙන් විතරයි කරන්න පුළුවන් කිව්වොත් එහෙම සමාජ විද්‍යාඥයෙක් ඕලම් බහින්න නැතුව බලන්න සමාජ විද්‍යාව දිනන්න නම් රට්ටු මොඩියෝ වෙන්න ඕනේ ආර්ථික සමීකරණ ජීවන්ත වෙන්න නම් රට්ටු කෑදල වෙන්න ඕනේ දේශපාලන ප්‍රශ්න දිනන්න නම් රට්ටු බලයට කැවති කැදර වෙන්න ඕනේ. මේ ඔක්කොම තියෙන්නේ ඝණයා වතින් එකතු වෙච්ච එක. ඝණයා කෙරේ බැඳෙන, කුලයා කෙරේ බැඳෙන මේ සමාජශීලීත්වය කියන ඉදිරියට යන කෙනාට ඔය මාර්ගය තුන්දරකින් ගැලවෙන්න හම්බෙන්නේ. දේශපාලනඥයන් ආර්ථික විශේෂඥයන් සහ සමාජ විද්‍යාඥයන්. නමුත් කාන්තිතුමා කියනවා හැබැයි මේක තනියම අත්දැක බැලුවොත් නම් ඒකාන්ත ප්‍රතිඵල වෙනවා. මේ කියන දේ අරඤ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරක වෙලා උදේකලා වෙලා අප්‍රමාද වෙලා ගත කෙරුවා ඒක අත්විඳින්නතර කාලයක් යන්නේ නමුත් මේ අත්විඳින දේ ප්‍රයෝජනවත්ද ආත ඒක නැත්තම් කියන්නේ ආනිසංසයක්ද නැද්ද කියන එක තේරුම් ගන්න නම් අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රෙක් අවශ්‍යයි අනිවාර්යයෙන්ම තේරුම් ගත්ත කෙනෙක් කියලා දෙන්න ඕනේ මෙන්න මේක කාටත් ලැබෙන දෙයක් කාමයේ පැත්තට ගියොත් මේ විදිහට තණ්හාව වැඩෙනවා. භාවනාවට ගියොත් කම්මැලිකම නිරසකම විරාගය වැඩෙනවා. ඉතින් ඔබ ඕන එකක් කරපන්. ඔබට ඕනේ මොකක්ද? ආනේදී ඔළුවට හොඳට ටොක්කක් කරලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ අත්දැකීම හෙලි කරගෙන ඒ අත්දැකීමට නියම අර්ථකථනය දෙන්න පුළුවන් ඒ කල්යාණ මිත්‍ර පරම්පරාවක් තිබුණා. ඒක තමයි මේ සංඝ කියන වචනේ තියෙන්නේ. සංඝයාට බෑ කවුරුත් වෙන භාවනා කරන්න. සංඝයාට බෑ කාටවත් මේක මෙහෙම කරපන් කියලා හේතු ගන්න. ඒ ඔක්කොම අර අන්ධ පුතඥය අන්ධ පුතඥම ඉදගම කරගන්න. මම භාවනා කරන්න කියලා එළියට එන්නත් ඕන. ඊට පස්සේ බණ අහන්න. බණත් අහලා භාවනා කරලා ඒ තව භාවනා කරන චබ්‍රහ්මචාරී මහන්සේ නමකට තවත් භාවනා කරන කෙනෙකුට මේ අත්දැකපු දෙයක් කියන්නේ මොන තරම් විශ්වාසයක් ඇති වෙනවද කියලා හිතන්න. අපි මෙහෙම නොවුනනම් අපි කරන්නේ කවුන්සලින් යනවා. අපි යනවා ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා. එංගලන්තේ පැයක් තියෙනවා පවුන් 30ක් ගෙවන්න මේ රටේ ෆ්‍රී ඇසෝෂියේෂන් විනාඩි 15ක් ගත්තොත් කීයක් ගෙවන්න වෙයි කියන්නේ. දැන් භාවනා කරනකොට අපි මේ ෆ්‍රී ඇසෝෂියේෂන් තමයි. මේක තමයි කවුන්සලින් කියන්නේ අන්තිමට තමයි කොච්චර දියුණු වෙනවද කියනවා වෙන බාහිර උපදේශනයක් නැතුව තමන්ටම තමන්ගේ අත්දැකීම් ටික තේරුම් ගන්න පුළුවන් බව කියනවා මම අසුත කරන්න ඕනේ නැත්නම් තමන්ගේ භාවනා කරන්න යන්නේ. ඒක ගන්න තමන්ටම තමන් මේ ඉදි වෙන දේ මේකයි කියන එක තේරුම් ගන්න පුළුවන් මට්ටම වෙනවා නම් ඒක තමයි මේ භාවනා වැඩමුළු අවසාන ඵලය. ඒක පිළිබඳව ඒ මහසීසඩෝ ස්වාමීන් වහන්සේ එහෙම සමාජික සම්බන්ධ වෙලා හිටියේ ඒ පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා අපි මේක භාවනා කරනකොට ලැබෙන මේ අත්දැකීම ඉදිරිපත් කරලා ඒක සූත්‍ර කරගෙන කොයි වෙලාවක හෝ මේ භාවනාදී ලැබෙන මේ කම්මැලිකම මේ නීරස ගතිය මේ එපා වීම විරාගයේ බව ඒක ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධර්මයේ බව කොච්චර වෙලාවක් මට මේක අනුග්‍රහ කරන්න පුළුවන්. මේක ඇසුරු කරන්න පුළුවන් මට. ඒක තමයි මගේ පෞරුෂත්වය කියන්නේ. ඒක තමයි මගේ තලතුණකම් කියන්නේ. ඒ තමයි තමයි මගේ භාවනාව කියන්නේ කියලා කෙනෙකුට මේක හේතු ගන්නවා. එයාට ඊට පස්සේ මේ වැඩමුළු කොට ඉන්න ඕ, අරණ්‍යගත වෙන්න ඕ, සුඛ මූලගත වෙන්න ඕනේ. එයාට තමන්ගේ හිතේ ඇති වෙන මේ දේවල් නොදැන කටයුතු කරොත් අවිරසමචිකාරයෙන් ඒකාන්තයෙන්ම කාමයට අදින බවක් යෝනිසමස්කාරයේ හරියට එනේන දේවල් අත්දැකීම් තේරුම් ගන්න පුළුවන් නම් එයාට එක සැරේ බෑ ටික ටික ටික ටික ඒ අභිරමණය කරන පැත්ත වෙනුවට එහෙම නැත්නම් සාරජ්‍ය කියන පැත්ත වෙනුවට විරාග පැත්ත ටික ටික ටික ටික යනවා. ඉතින් ඒකේ අන්න පුළුවන් ක්‍රම හයක් තමයි මේ මේ අලායතනික විභංග කියලා කියන්නේ ඇහැරා යන්න පුළුවන්. කනහරා යන්න පුළුවන්. නාසය, දිව, කය, මන. ඒක තමයි සර්වචනසේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන ඉස්ලාම කාය අනුපස්සනාව. එතන කාය කෙරෙහි සතිය පිහිටවලා. එතන කායෙහි අචේතනිකව චේතනාවලින් තොරව එහෙම නැත්නම් සංස්කරණ වලින් තොරව එහෙම නැටි ගොඩක් වගේ කියලා විනාඩි කිහිපයකට ආදී මේක තුල මොකද වෙන්නේ කියන එක එහෙම තියෙද්දි පුළුවන් ද හිත සතිය කයේ පවත්වන්න පුළුවන් ද කියලා බලපු එකනවා. ඒයින් ඇති කර ගන්න සතිය ඒ ඉඳගෙන ඉන්නකොට සද්දයක් ඇහෙනකොට මොකද වෙන්නේ? ඉඳගෙන ඉන්නකොට වේදනාවක් හිතට දැනෙච්චාම මොකද වෙන්නේ? ඉඳගෙන ඉන්නකොට හිතවිල්ලක් හිතට එනකොට මොකද වෙන්නේ? ආදි වශයෙන් අර බාධා වලින් තොරව තියෙන කතක්කදී ඇති කරගත්ත කයත් හිතත් අතර සහෝදර භාවය සහෘද භාවය එකලස සතිය පොඩි පොඩි ශබ්ද වේදනා හිතිලි කියන තරක් කරන්න යනකොට යාර තේරෙන පටන් ගන්නවා විශේෂම විපස්සනා වැත් උපදෙස් තියෙනවා ඒ ශබ්ද වේදනා හිතිවිලි තිබුණාට ඒ තියෙද්දි හුස්ම ගන්නවා ඒ තියෙද්දි හුස්ම ගැන දැනගන්න පුළුවන් ඒ නිසා මේ ඕනේ නම් මේ ශබ්ද වේදනා හිතුලි හිත කරදර ඇරගෙන මට බෑ මේක කියලා ගමන ගහලා කලුවකට දාලා නැගිටින්න පුළුවන්. නමුත් අර ඇති කරගත්ත සතිය විශ්වාසයක් තියෙන විශාලම විප්ලවීය තනක් පොඩ්ඩක් ශබ්ද වේදනා හිතුලි තියෙද්දිත් මට මේක කරගෙන යන්න ඕන බලන්න ඕන කියලා බැලුවොත් අපිට එන්නේ එන්නේ එන්නේ සාමාන්‍ය වෙනකට වඩා යම් යම් හිරියර කරදර තියෙද්දී මේ ශක්තිය පාත්තගෙන යෑමේ දක්ෂකම එන්නේ එන්නේ යාක් තීරණ පටන් ගන්නවා. මෙන්න මේක ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න අපි කියනවා ප්‍රතිශක්තිය වැඩි වෙනවා කියලා. දරා සිටීමේ ශක්තිය වැඩි වෙනවා කියලා. ඒතකොට කවුරු ගෙනල්ලා විස බීජ දැම්මා කවුරු ගෙනල්ලා ඉක්කරතර දැම්මා මේක අර ඇලවෙච්ච නෙළුකොලයකට වෙච්ච වතුර වගේ හිතින් නැතුව හැලෙන්න පටන් ගන්නවා. සමහර කෙනෙකුට නෙළුකොලෙ කෙලි වුණොත් ඒක ඇලවුණොත් හැලෙනවා. ආන්නේ විදිහට අපිට දැනගන්න පුළුවන් වෙනවා වඩාගත් සතිය මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙද්දිම හිත ඇහ කන දිව නාසය අතර නන්නත්තර වෙද්දිම යම් ප්‍රමාණයකට බලාපොරොත්තු සොන් කරගන්න වඩාන්න පුළුවන් තත්ත්වේ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඒ කෙනාට තේරුම් ගන්නවා එයා තේරුම් ගන්නවා මේක පටන් ගන්න තියෙන අපිට ගොඩාක් සාධක ඉස්තහවර කරගෙන විචල්්‍ය සාධක හිර කරගෙන තමයි මේක පටන් ගන්න නමුත් එන්නේ එන්නේ එන්නේ මේවා ටික ටික ටික ටික තියෙති මූණ දෙත්තිම සතිය පවත්වන එක තමයි ධක්ම භාවනාදි කරන්නේ. ධක්ම ජපය ඇදේ අරගෙන ඉන්නේ. චේතනාපූර්වක යමක් කරනවා. ඒත් කියනවා පොළොව මට්ටම් වෙන්න ඕනේ කියලා. ඍචි පොළොවක් වෙන්න ඕනේ කියලා. ඒ එන වම දක්න කියනකොට එන එහි සතිය පැවැත්වීම හරහා රූපත් පේනවා. මාට ශබ්දත් ඇහෙනවා බාහිර විශේෂයක් මම කරනවා. ඊකට ගන්ධන සබහසත් එන්න පුළුවන්. නමුත් අර හුස්ම පොද වගේ නෙවෙයිනේ අර පොයේ පොළවේ පය තියෙනකොට ගොරෝසුර දැනෙන නිසා සමහර විටක ටිකක් බාධක කරදර තියෙන බාහිර පරිසරේ කරා. එහෙම හිතලා හිතන්න මේ යෝගාවචරයා තක්නී අන්තං සතිය පාත්තන්න පුළුවන් වෙච්ච කෙනා සතිය කෙලවර සක්න කෙලවරට ගිහිල්ලා හැරෙන වෙලාවේදී එයාගේ හිත රූප වලට පයින්න බැරි. ශබ්ද වලට පයින්න බැරි. ගන්ධරස පහකට පයින්න බැරි. ඒ නැත්නම් අයේ හිත හිතනවා අඩුයි. මෙන්න මේක හරියටම නිරීක්ෂණය කරපු දවසක් ආවයි කියන්නේ. ඇත්තට මෙතන කවුරක් නිරීක්ෂණය කරලා නැත්නම් නෑ. නමුත් මේක මේ භාවනාවේ ඊගාව අභ්‍යාසයේ බව. මොකද අපි මේ ධක්මන මැද ගමන් කරනකොට නම් බොහෝ විට මේ පියවරෙන් මේ පියවරට සතිය ගැට ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් එහා පැත්තටම ගිහිලා ඉරියාපතේ වෙනස් වෙන වෙලාවක් එනවානේ. ගිය කෙනා ආපසු හැරෙන වෙලාව, අන්නේ ආපසු හැරෙන වෙලාවේ එයාට පයේ හිත තියනට වැඩිය රූප බලන්න පයින්නවා, සත්‍යහන්න පයින්නවා, කන්දරස් පහතර පයින් ගතිය වැඩි ගන්න. ඒ යෝගාචර මේ සතිය ඝන බහල කිරීමේ එහෙම නැත්නම් සතිය ස්ථාවර කිරීමේ අඛණ්ඩ කිරීමේ වේපුල කිරීමේ එක උපකරණයක්. මේකට කියනවා ඉරියාපතේ සතිය පවත්වන්න පුළුවන් එකන ඉරියාපත සංදීයේදී එහෙම කියලා හැරෙන වෙලාවේදී කොහොමද සතිය පවත්වන්නේ කියලා. කෙඩිටින් කරනකොට මාච් පාස් කරනකොට left right left right කියලා ගිහිල්ලා එහා කෙලවරට ගියාට පස්සේ left up up up කියලා කමාන්ඩ් එකක් දෙනවා. කිය වේගෙන්න අනිත් පැත්ත හැරෙනකොට මුළු ප්ලැටූන් එකම එකම කමාන්ඩ් එකට වැඩ කරන්න පුළුවන් කියලා. එතෙන්දි තෑයෙන්න උඩ ටිකක්. මොකද අර මැදදී වම දකුණ කියලා කියන්න පුළුවන් වුණාට ඒකේ ඉන්න 24 දෙනාම එක සැරේ. ඊවර හතරකින් අනිත් පැත්ත හැරෙන්න ගියාම හොඳට දැනගන්න පුළුවන් මෙයා අහුම්කම් දෙනවා ඕඩර් එකට. එකෙක් නෙවෙයිනේ ඝණය කියලා කියන්නේ. ඝණයම හැරෙන්න පුළුවන් වෙලාවට පුළුවන් නම් ඒකේ ට්‍රේනින් එකේ කැලලා. නැත්තම් දිගට කෙලිම පාර යනකොට මාස්ටර් කෙනෙක් ඉච්චා අමාරු නෑ. ආ මේ වගේ මේ සක්මනේදී අපි පොඩ්ඩක් ඇත්ත කරලා හිටමු. ගන්ධරස පහතට ඉඩ දීලා ඒ අතරමැද සම්පාදනය කළ යුතු සතියක් තියෙනවා. අරමුණක් තියෙනවා. අමතකෝ. අන්න මේ දේ කෙරුවට පස්සේ යෝගාවචර තියෙනවා. ඒක ආරම්භක තැනක් නෙමෙයි. ඉඳගෙන කයෙහි පමණක් පවත්තන සතිය දැන් ටිකක් එහකන ජීවනාසය ඇරලා තියෙදී ක්‍රියාවක් කරද්දී මේ සතිය පවත්තන්න ගියාම අභියෝග වැඩි. එහෙම නැත්නම් බාධක කරදර වැඩි. නමුත් මේකත් මේ දියටින් ගෙදර ගෙනියනවා වගේ සත්‍ය පැවැත්වීම පුරුදු කරගත්ත කෙනෙක් ඉන්නවනම් දැන් ওই සතිපාසල වගේ වැඩවලදී ළමයින්ට ගන්නෙම ඒ සක්මන තමයි. මොකද හේතුව ඒ ළමයින්ට ඔය එක තැනක ඉඳගෙන කරගන්න පුළුවන් ගතිය ආදී ඇඟ නිතර උඩ දාන එකක් තියෙනවා. නමුත් ඒ ළමයින්ට පුළුවන් නම් මේ වමින් ඇති කරගත්ත සතිය දකුණට ගෙනියනවා දකුණ එක ආයවකට ගිනවා කියන එක ඒ ළමයි ඒක අල්ලගත්තට පස්සේ ඒක විස්තර කරන්න හැටි බැලුවොත් පේනවා වයසේ බාධාවක් ඒකට නෑ උගත්කම නැති ඇති තම බාධාවක් නෑ බෞද්ධ බෞද්ධකම බාධාවක් නෑ ඕන කෙනෙකුට කියලා දුන්නොත් මේ සතිය සෙල්ලක්කාර වැඩක් තමයි අරමුණ මාරු වෙtti මමෙන් දක්නට දක්නෙ මමට යද්දී මල් මාලයකට මල් ලඟ ගන්නවා වගේ එක එක එක එක සංසිද්ධිය සතියට අහුනක නහුනක යනකොට පටන් අරගත්තොත් ඒ කෙනාට සත්‍ය සෙල්ලක්කාරකමක් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එදිනදා වැඩ කරනකොට අපි දවසේ කටයුතු කරනකොට කොයි වෙලාවක හරියේ පරියන්කේදී සති ඉඳගෙන ඉන්න සති ලක්මනේදී කරනකොට සති ආදී වශයෙන් පොඩ්ඩක් මේක විවිධාංගීකරණය කරලා බලන්න ඕනේ කියන අදහසකින් කටයුතු කරන කෙනෙකුට ඊදර දුරේ Taman තනියම වැඩක් කරන වෙලාවක ඒ වැඩේ ගාක්ලාට හැබැයිට සිද්ධ වෙනවා. අන්නේ සිද්ධ වෙන වෙලාවදී මේකට සතිය පොඩ්ඩක් කිට්ටු කරගන්න පුළුවන්කමක් තියෙනවනේ. මට සතිය උගන්වනකොට ධම්මය ධම්මික හඳුනෝ. මට කොහොමදක් පරිසරයක් තිබුණේ ඉඳගෙන භාවනා කරා. ඒ වගේම සක්මන් භාවනා කරා. මුද්දතෝම ඉලංගාරි වයිසේ මේ මම ඒ දවස්වල සක්මන් කරන්න මේසු ගල් ගන්නවා. එක්ක ලව්ගෝපයක් තිබිලා කැඩලා වෙන්න කියලා එක ආවි නැත්නම් බිස්නස් අවුත් වෙලා කියලා වෙන්න නැත්නම් ඒක දැන එහාට මෙහාට යන බිස්සු යන මිනිස්සුන්ට කවදාකවත් වෙන්නේ නැහැ ඒක කරකට බැරිවම මේක ওই වගේ වෛද්‍යකට කිව්වොත් එහෙම පිස්සු කියලා තමයි දාන්නේ පේන්නවත් කරන්න බැහැ මම අහනකොට අහනකොට ළඟේ අහතුරකට කිව්වේ දත්මදිනේකට දත්මදිනේකේදී හොඳට සතිය කරන්න කියලා. ඉතින් ඒක කිව්වට පස්සේ ඔය මේ මීටිකල්ට ආපු ඒ ඩෙන්ටල් ප්‍රොෆෙසර් කෙනෙක් හරියට සතුටුනා සංසමේ දත්ත දීමෙන් සතිය උගන්වනවා මට සුබන්තර කියන කියන්න පුළුවන් මේ දත්න දෙකේ සතිය පිළිගන්න පුළුවන් කියලා. ඒතර බලන්න ගෙහින් ඉවරලා ඔය ඇවිදිනකොට සතිය පිළිනකොට මේ යන්ත්‍රයට බාර දුන්න පස්සේ ඇවිදපන් කියලා විනාඩි 10 15 කට පස්සේ මෙයා නිකම් මේ යන්ත්‍රය යන්න පටන් ගන්නවා. අපිට තියෙන හැරෙන වෙලාවදී පොඩ්ඩක් සතිය පිට යන්නේ නැතුව බලන්නේ විතරයි. දත්න දිනලා බලන්න ඒ දස්පින් ටික දීලා යන්ත්‍රයට වැඩ දුන්නා පස්සේ අපැදගෙන මැදගෙන මැදගෙන යන්නේ කිසිම විදිහට මම එක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒක යන්ත්‍රයට වෙනවා. ඒක කණ්ණාඩියෙන් බලන මේ වෙලාවේ මම සතුටුමත් වෙන්න බැරිද කියලා බැලුවොත් මොකද කාර්ය බහුල ජීවිතද মালටි ටාස්කින් දාන්නම් මනන් එක එක මේ මේ නොකරන කටයුතු කරන කෙනෙකුට කරලා බලන්න කියන්නේ මොකද වෙන්නේ කියලා. තමයි ඒකෙන් කී පැත්තකින් රස අල්ලන්න පුළුවන්, ඒකේ පහස අල්ලන්න පුළුවන්, ඒකේ ගඳ අල්ලන්න පුළුවන්, ඒකේ ශබ්ද අල්ලන්න පුළුවන්, ඒකේ රූපය අල්ලන්න පුළුවන්. එම පැත්තෙම ඒ කටේට සතියට ලක් කරනකොට නම් අරහවචනසෙ පෙන්න විදිහට රූපයක් දකින්නකොට විඥානයේ තෙන්න ගිහිල්ලා ඒ රූපෙත් එක්ක ආපාතගත වෙන එකයි. දැන් ධර්මදින රූපෙ එච්චර ප්‍රියමනාපව අප්‍රියමනාප නෙවෙයිනේ. ඒක මැදිහත් අරමුණක්. ඒ හිත හිටින්නේ නැති එකයි. ඒ වෙනුවට වෙන දෙයක් අහන්න හිතෙන හැටි. ඒ වගේම තමන්ගේම බුදුසෝ තමන්ගේම දත්තල වදිනට එන ශබ්දේ. අහුන් කන් දීලා තියෙන කවදාද? අපි මේ යන වටවල දවසට කොච්චර අනවශ්‍ය ශබ්ද පිට කරනවාද? දැනීමක් නැතුව. කවුරු හරි දන්නවනම් තමන්ගෙන් නිකුත් වෙන ශබ්ද ටිකට අහුම්කම් දෙන එක තමයි එදිනදා වැඩවලදී ලේසිම වැඩේ සතිය කෑම කනකොට බලන්න කොච්චර සද්ද කරනවද නානකොට බලන්න කොච්චර සද්ද කරනවද කියලා. දොරක් කනකොට වහම බලන්න කොච්චර සද්ද කරනවද කියලා. ඉඳ ගන්නකොට බලන්න කොච්චර සද්ද කරනවද කියලා. ඒකේ ඒක පෞ සිද්ධ වෙන්නේ නැහැ. දොරක් වහන්න දොරයි ඉඳලා කියලා පසුද්ධ වෙන්නේ නැහැ. නමුත් අපිට තේරෙන සතියෙන් කරනවා නම් ඔයිට වැඩි අඩු සද්දකින් කරන්න පුළුවන්. මේ වගේ අපි දවසේ කරන වැඩ රාජකාරී ජීවිතයක් අතර කරන්න එපා. මේ ඇහැ කන දේවනාංශයේ කයමන කියන මේ දේවල් වල වැඩේ කෙරෙද්දිම අපි ඒක දැනගෙන ඒක දක්නාසුලුව දන්නාසුලුව ඥානතෝ පස්සතෝ වෙන්න නම් ස්ලෝලි කියන වචනේ අනිවාර්යයි. එතනදී පොඩ්ඩක් වේගෙන් අඩුවෙන් කරන්නේ ලෝක තමන්ටම තේරෙයි දැන් මේ සතිය පිටියට මේ ස්ලෝ කියන ගතිය අවශ්‍යයි. ඒකෙම අදිෂ්ඨානයක් ගන්න දවස පුරා මම ධර්මඥයකට තත්මත් වෙනවා. ඉතින් දොරක් වහන කරන සත්‍යමත් වෙනවා. නැත්නම් පිඟානක් හොදනකම සතුටක් වෙනවා කියලා වැඩ දෙක තුනකට මයින්ඩ්ෆුල් දාලා ඒකෙන් එන ශබ්ද ටිකට අහුම්කම් දෙන්න සයිලන්ට් කියලා කියන්නේ ඒකයි. ශබ්ද අඩු කරන්න යන්න එපා. මේ එන ශබ්ද ටිකට අහුම්කම් දෙන්න slowly mindfully silently හිමින් සතියෙන් නැවත මේ නිශ්ශබ්දව කියලා නැවතිල්ලේ සතියෙන් නිශ්ශබ්දව ඉන්නකොට අපිට තේරෙයි මේ ඇහැ කන දිව නාසය කය මන කියන හයම අර ඒක කය කයන ප්‍රසනාවෙන් ගත සතිය වේදනාන ප්‍රසනාවට කිට්ටු කරලා හැම ඉරියව්වකම අපි විඳීමක් ලබනවා. අපි අර අන්ත දෙකට යන්න හදන එක තමයි කාමිකයන්. එහෙම නැත්නම් කාමාශාවකයන්, කාම ගුණ කියලා කියන්නේ. අපි ඒ වෙනුවට එච්චරම අන්ත වලට යන්න දෙන්නේ නැති මදහත් දේවල් වලට එන බව තේරෙනවා. නැත්නම් සැපත් නැති දුකත් නැති අරමුණ වලට හිත යෙදීම ශික්ෂණයක් විදියට එහෙම නැත්නම් මේක ඒක අරමුණු කරන්න වරුදු වෙන්න පටන් අරගත්තොත් අපිට තේරෙන්න පටන් ගන්නවා දැන් බල්ලා ඇරලා නෙවෙයි හැදෙන්නේ බල්ලා ලණුවෙන් ගැට ගහලා ඉන්නේ කියලා. ගමනින් ගන්න කියන බල්ලෙක් නෙවෙයි ලණුවෙන් ගැට ගහලා ඉන්නවා වගේ අපිට තේරෙන්න පටන් ගන්නවා හිත කැරකෙන පරිසරය පිළිබඳව යම් ප්‍රමාණයක පාදනයක් ඉක්මීමක් ගන්නවා. ඉතින් මේක අර භාවනා නොකරන කරලා වෙන්නේ නිකන් නොවස්තින් තමයි මේ එලිමාන්සෙට කඩවලක ගඳ වී කරගත්තා වගේ. මොකටයි මේ විදියට මේ පාලනය කරන්නේ? ඇයි හිතට රූප බලන දීපා මොකක්ද ඇති වෙන්නේ? සද්ධාහන දීපා මොකක්ද ඇති වෙන්නේ? අපි හදාගත්ත රූප අපි බලනවා නම් ඕකේම තපසල් වෙනවාද කියලා හරියට මේකට මේ හිත දෙත් දෙනවා අනිත් පැත්තට. ඉතින් එහෙම ලෝකෙක අපි ඒ ලෝකෙට තව තියෙන දේවල් නැති. තව තවත් උපවෙන් ලෝකෙක. යෝගාවචරේ පෞල් ජීවිතයක් ගත කරන ඔෆිස් එකේ ඉන්නවා. ආගාලේ නැතනම් ඉස්පිරිතාලේ ඉන්නවා නැතනම් අන්තිකාමලක ඉන්නකොට Tamante ඒ ටික කෙන්න කෙන දේ බලන පටන් අරගත්තා නම් පේනවා. ඒ වගේ අර වෙන දේ පිළිබඳව බුක් කීපින් එකක් තියෙනවා. පොත් බැීමක් සිදු වෙනවා නම් දවසක අපිට අහුවෙනවා දෙන්නම් මල බැලලා දෙන්නම් කෙලෙස් උපදවන කියලා කියන්නේ. නැත්තම් කියන්න පුළුවන් වෙනදනම් මම මේකෙදි මීට වැඩි ගොඩක් කෙලෙස් උපදවනවා දැන් මම හිත පුළුවන් තරම් මධ්‍යම ප්‍රමාණය හසුරවන ඉච්ඡරම අන්ත දෙකට යන්න දෙන්නේ නැහැ කියලා මේක තුල මේ මේ ඉක්මීම තුල මේ පොත් ලැබීම තුල Tamanට පුදුමාකාර තොරතුරු ආශයක් ලැබෙන පටන් ගන්නවා. මේ තොරතුරු තමයි අත්‍යවශ්‍ය ටිකේ කියලා කියන්නේ. එක එක නැක එක නම් මෙහෙම කරනකොට අන්ත දෙකට තුවන්න දෙන්නේ නැතුව ඊට කලින් හිත යම් ප්‍රමාණයකට මේ දුකක් නැති සැපක් නැති අරමුණ වලට හිත බඳින්න හදන එක විනාඩි 5ක් තියෙනවා කියලා හිතන දවසකට මුළු දවසම තියන්න ඇතිවොත් පිස්සු හැදෙනවා මෙච්චර පිස්සු කියලා ලෝකේක පාරට අයියෙන් යන වේ වාහනයක පාරට බ්‍රේක් එකවත් ස්කිප් කරනවා වගේ කරකිනවා වගේ මේක කඩ කඩ බ්‍රේක් කරනවා නිසා දවසේදී විනාඩි 5ක් විතර දාලා අපි හිතන්නේ වැඩමුළු පිට. අපි බලහන් හිටියොත් එහෙම තද බල අංක දෙකට යන්නේ නැතුව මධ්‍යස්ථ ප්‍රමාණය ඉන්න එකක් ගත්තොත් ඒකට තියෙන එකම බාධකේ තමයි කම්මැලිකම. හරි නීරසයි. ඒක හරිම බයලවන සුළු. ඒක හරිම නොදන්න ශේෂ්ඨකට ගියා වගේ. එතකොට ජීවිතේ ජීවත් වෙන්නේ නැහැ වගේ. ඇතුළතින් නන්දෝ නන්දෝත්සහය කරන ගතියක් තියෙනවා. අන්න එතෙන්දි තමයි ඇත්තටම අපිට ශ්‍රද්ධාව තියනවාද ඇත්තටම අපිට වීර්යය තියනවාද? ඇත්තටම අපිට සතිය තියනවාද? ඇත්තටම කතිය සමාධිය ප්‍රඥා තියනවාද කියලා බලන්න පුළුවන් වෙන්නේ. ඒතර පුංචි අභියෝගයක් ගන්න. ඒක මුළු දවසේම දාන්න එපා. ලදලද වෙලාවට දාලා බලන්න අපේ ශ්‍රද්ධාව කොච්චර අමෝලිකද කියලා. අපේ ශ්‍රද්ධාව කොච්චර මතු පිට ශ්‍රද්ධාවද තියෙන්නේ කියලා පුංචි අභියෝගයක් ආපු ගමන් අපිට අර තමන්ගේ භාවනාව පිළිබඳව තියෙන විශ්වාසය අඩු වෙලා මේ හිත කඩාගෙන යන්න හදනවා. රූප බලන්නයි, ශබ්ද අහන්නයි, ගඳ බලන්නයි, රස බලන්නයි, පාස් බලන්නයි. අන්න මේ වෙලාවේදී අපිට දැනගන්න පුළුවන් මෙන්න මේ වගේ ලාමක මේ වගේ මත පිට සද්ධාහකින් තමයි අපි බෞද්ධකම රැකගෙන ඇවිල්ලා ඉන්නේ නැත්තේ බෞද්ධ වුණා නම් කල්ප ගන්නවා. නමුත් හිත යම් විදියකට මේ විදියට මධ්‍යස්ථ දෙයක බුදුජානනාථේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන ශ්‍රී මුඛේ විවෘත කරපු ගමන් කිව්වේ ද්වේමේ භික්කවේ අන්තව අපචිතේන නසෙවිතම්. අවිද්‍යක විසින් මහන්නේ මේ අන්ත දෙක නසෙවිය යුතු අන්ත දෙකක් තියෙනවා. කාමසුඛාලි කාමයේ අකුලේ මතානි ඔබ නැත්නම් අධික රාගේ සහ අධික ද්වේෂේ. ওই දෙක නැතුව මච්චිමා ප්‍රතිපදා තථාගතේන අපි සම්පුද්ධා. මේ මැදට එන ගතියක් වැටෙනවා නම් චුද්දෝ අපිට යන්න පුළුවන් කෙලවරේ කාමෙත් තියෙනවා ද්වේෂත් තියෙනවා. දැක දැක අපිට පොඩ්ඩක් මේක මැද ප්‍රදේශයේ හසුරව ගන්න පුළුවන්කම් තියෙනවනම් ඒකට සීල ශික්ෂාව කියන්නේ. ඒක සමාධි ශික්ෂාව කියන්නේ. ඒක ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. ඒක කරන්න පුළුවන් වෙන්නේ ඥානතෝ පස්සතෝ. ඒක දැකපු කෙනාට විතරයි. මගේ හිත ඔරලෝසු බට්ටෙක් වගේ මේ කෙලවර ඉඳලා ඒ කෙලවරටම දුවනවා. ඉතින් අපිට අනකොට පේනවා පරාසය වැඩි වෙන්න වැඩි වෙන්න මැදින් යන වේගය වැඩි වෙනවා. මේ ඔරලෝසු බට්ට අපි හිතමු වයින් තු නතරුණයි කියලා. නතර වෙන මැද තමයි වේගෙන් අර කැරකෙනකොට වේගෙන් යනවා. එනිසා කවදාකවත් වැඩ කරන ඔරලෝසු බට්ටෙක්ගේ වේන්නේ යාගේ සමතුලිත තන කොතනද කියලා. සමතුලිත තන කරන්න නම් මෙයා වයින් නැතු නතර වෙන්න. නතරනකොට තියෙනවා මැද තමයි යාගේ ප්‍රകൃති ස්ථානේ නමුත් කරගෙන උඩලෝසේ ප්‍රകൃති ස්ථාන දෙක පේන්නේ අන්ත දෙක වගේ අපේ හිතේ සෞඛ්‍ය සම්පන්න ප්‍රകൃති ස්ථානේ මැදිස්තේ නමුත් අපි දවස පුරාම කරන්නේ මේ අන්ත දෙක දුවනවා ඒ වගේම කට්ටියක් ගෙනියන්න හදනවා ඉතින් කවදා හරි මේක ඥානතෝ පස්සතෝ කියන විදිහට මේ අජානං අපස්සං යථා භූතං නම් තමයි ඒක ආසාවක් යම් වෙලාවක මේ පද්ධතිය නෝලොස් වට කරගෙන හැටි එතන මේ ස්වභාවික සදාචාර යන්ත්‍රය වැඩ කරන හැටි දැක්කනම් ඥානතෝ පස්සතෝ යත අවබෝධන් කියවට පස්සේ තේරෙනවා මේ විදිහට මේ අන්ත දෙක ඇසුර කිරීමෙන් මෙච්චර මානසික අන්තතිය දෙද්දී මෙච්චර ධර්ම කණිලා දෙද්දී මේ මම අන්ත දෙක ඇසුර කරන්නේ කාගේ න්‍යාය පත්‍රයද කියලා බලන්නේ එච්චර මට ඕනකම තියෙදි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා තියෙදි ධර්මයේ පිළිවන් දැනුමක් තියෙදි කොහොමද මේ මේ හිත මේ තරම්ම අර මැද නතර නොවි ප්‍රකෘති ස්ථාන නතර නොවි අන්ත දෙකට යන්නේ කියලා බැලුවොත් වැඩියෙන් අන්ත දෙක අතර කරන එකන වැඩියෙන් කාමදාස කෙනෙක් වැඩියෙන් බැලෙක් වැඩියෙන් දාසෙක් කහගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න කියලා බැලුවොත් කොහේදෝ අපි දැනගත්තු মালටි මිලියන් කම්පැනි එකක් තමයි පිටිපත් වෙන්නේ ඉන්නේ නතරව. හැබැයි පුතේ දැන් අපි ගහන්නේ মালටි මිලියන් කම්පැනි තිබුණේ ඒත් නැතුව. කාගේ න්‍යායපත්‍යද මෙච්චර මේ උදාගරන්නේ කාටද හිතෙනවද මේ අපේ මූලික අවශ්‍යතාවයන් සඳහා බේසික් නීඩ්ස් වලට කියලා කවදාවත් නැහැ. මේ අඳාදන්නේ සුඛෝපභෝගීත්‍ය හරහා. මේ අඳාදන්නේ පාදභෝගීත්‍ය හරහා. ඒකයි අපිට කවදාකවත් විවේක ගන්න බැරි තරම් මේ අන්ත දෙකට පහින්ජන ගතිය නිසා මේ ඥානතෝ පස්සතෝ නැති නිසා ඥාන අපස්සන් නිසා අපි අර කැලිකාල කඩන දුන හරක් කොටේ කැලේ කඩන දුන වල්සත්තු වගේ කඩාගෙන දුවනවා ඒ නිසා අවසාන වෙන්නේ ඒකාන්තේ මාර කියන අසහනයට දරත පරිලා වලින් කෙලවර වෙනවා ඒ වෙනුවට ප්‍රයෝජනේ සලකලා වැඩ කරලා මේ මධ්‍යස්ථ ප්‍රමාණයට යන්න පටන් අරගත්තොත් දැන් අපි ඉතිහාසයේ පැත්තෙන් බැලුවොත් අපේ අම්මල තාත්තලා අත්තලා මුත්තලා හොඳම ආදර්ශයක් අපිට දීලා තියෙනවා. අපේ ජීවන සංස්කෘතිය හැටියට පුදුමාකාර ආර්බේෂණ පරිපරපින් නැත්නම් දායක සංස්කෘතිය හිටපු જાතියක් නිසා අපිට පේනවා මේ පහුගිය પરම්පරා දෙකේදී අපි කොච්චරක් මල පැනලද කියලා. ඒ මල පැනීම නිසා කොච්චරක් පිස්සු වෙලා ඉන්නවද කියලා. කොච්චර සීදී නැසගන්න මේ හොඳට ජීවිතේ විභාග පාස් කරලා බහුවෙන් ළමින් ආරංචි කරන බෙල්ල වැල් දාගෙන මැරෙලා කියලා. එහෙම තංග ආරංචි වෙනවා මම අම්ම තාත්තත් එක්ක ගහගෙනගෙන රණ්ඩු කරලා කියලා. ඒ වගේම නැත්තම් තාත්තා විසින් දුර දූෂණය කරලා කියලා. ඒ නැත්තම් පුතයි අම්මයි දෙන්නත් අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඉස්සරට තියෙන නැති අනාදි නැති නිසා නෑ. මේ ඔක්කොම සමාජයේ වැරදිනේ. මේ ඔක්කොම මේ ජර්ජර් පහසුකම්ද තාක්ෂණයද සියල්ලම තියෙද්දි මොකද මේ වෙලා තියෙන්නේ? ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේ අනෙක් දහසක එකේ ඉපදිලා අනුතුරු වෙනකන් ජීවත් වෙච්ච යුග පුරුෂයෙක් උන්වහන්සේ කියනවා මෙච්චර බණ කියන රුග්‍යාපනා. ගුරු සිංහල ඉතිහාසෙම තිබුණේ. ඒ දෙකියවත් බණ ටෙලිවිෂන් කියවත් බණ පත්‍රෙත් බණ අච්චුගහරත් බණ හැම හන්දියකම බණ ඒ උතන රට නරක වෙන හැටි. මෙච්චර මේ විදිහට බණ යනවා නම් මොකද මේ රට නරක වෙන්නේ? මොකද්දෝ සංනිවේදින ප්‍රශ්නක් තියෙනවා. මොකද්ද සංනිවේදින ප්‍රශ්න? අන්නේ ඒකට උත්තර දෙන්න නම් තේරෙන්නේ නැහැ. නමුත් අපිට කියත හැකි මේ තමන්ගේ වෙදී බලාගෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් අද මේ ලෝකයේ තියෙන මේ විෂම දේ තන්තර බය ඇති කරගන්න දුනමිනිස් කරන මිනිස්සුෙකුට ආයේ ඒව කර කර බලන්න ඕන කමක් නැහැ. ඒවා කෙරෙනකොට දැනගන්න ඕනේ. මේවා මේකට හේතුව මේ කිසිම ශික්ෂාවක් නැහැ. කිසිම බයලජ්ජාවක් නැහැ. මේ තාක්ෂණයේ අහුවෙලා තියෙන්නේ මෝඩයකට. උදේටම කැපෙන ලිපියක් හරි කෙටියක් හරි මෝඩයකට අහුනොත් ඒක මොකද කරන්නේ මොකද්ද කියලා හිතාගන්න කියලා අයින්ස්ටයින් කියනවා. අද තාක්ෂණයේ අහුවෙලා තියෙන්නේ පිස්සු අඳුරකට. අඳුරට ලිපිය අහුනවා වගේ එකක් කරන්නේ. ඒකෙන් තාක්ෂණයේ අරකන් නෙවෙයි. ඒ ඥානතෝ පස්සතෝ නේ. යන්නම් වාලේ දිව්වට මේ තමන්ගේ තියෙන එකේ බුක් කීපින්ගක් නෑ පොත් බීමක් නෑ කවුද මේක මෙහෙවන්නේ කියන එක ඇහුවොත් හැම කෙනාටම පශ්චාත්තාපයක් එනවා විශේෂයෙන්ම අපි හුද්දටම දක්ෂ වෙලා හොඳටම අපිට අවශ්‍ය කරන මේ උසස් වීම ලබලා අපි අවුරුදු 55 වෙනකම් වැඩ කරනකොට පස්සේ මොකක්ද ඉතුරු වෙන්නේ ඒ රැකියාව නිසා හම්බෙච්ච බරපතල දෙයක් ඇති වෙනවා ඒකෙන් මම බව හොඳටම දන්නවා හම්බ කරපු ටික දේරම අර ලෙඩේට ගත කෙරුවට පස්සේ මොකාන්න බී මැරෙන්න සිද්ධ වෙනවා. මේ ජීවිතේ හොඳම වයසේ ඩිවිසි පිසි. අමුතු හයේ ඉඳලා තිස් ගානක් යනකම් අධ්‍යාපනය කරලා. ඊට පස්සේ 25ක් විතර කඹරන. ජීවිතේ හොඳම සුන්දර වයසේ. රට රාජ්‍ය අතහැරලා කඹරන අන්තිමට භයානක ලෙඩක් ඇති කරන ඔකුපේෂනල් එක්ස්පෝෂර් එක නිසා අද දුකට ගන්න බැරි රෝගයක් ඇතිලා යනවා. මේක මම කියන්නේ අතීතයක් නැතර කරන්න පුළුවන් කියලා. මොකද මේ කාගේ න්‍යායපත්‍යද කියලා බැලුවා. බුදුජානකසේ පෙන්නන්නේ මේ මේ ඇහැ කියන්නේ මොකද්ද දන්නේ නැහැ, රූපය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ, චක්කු විඥාන කියලා මොකක්ද දන්නේ නැහැ, ස්පර්ශය දන්නේ නැහැ, වේදනාව දන්නේ නැහැ. ඒ හිත දෙන න්‍යායපත්‍යක්. ඒක දැක්ක දැක්කොත් ඒ දෙවි අපායට යන්නේ හිත නිසාමයි, නිවන් දකින්නේ හිත නිසා. අපි හිතන්නේ අපායට යන මේ අල්ලපු තමන්සේ අපදලා තියෙන නිසා. ආන්දෝ UMP වෙච්ච නිසා. ඒක වැස වෙලාවට ඇසෙන නිසා. එන්ට ලඩක් කියන්නේ කිසිම දෙයක් නෑ මේ මුතු ජනන්නේ සලායතන සූත්‍රය සඳහන් කරනවා. කාට හරි තේරෙනවා නම් ඇහැ කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? චක්කු විඥානය කියන්නේ මොකද්ද? ස්පර්ශය කියන්නේ කොහොමද? වේදනාව කියන්නේ කොහොමද කියන දිහා බලන රූපයේ වගවිස්තර නෙමෙයි බැලීම කියන යාන්ත්‍රණය දිහා බලන පටන් අරගත්තා. අහන ශබ්දයේ තියෙන රසම කන්තර තානකට නෙමෙයි අහන කොට මොකද්ද වෙන්නේ කියන එක දැනගන්න පුළුවන්. ඒක තමයි කයේ වේශී. ඒ ඇති කරගත්ත දේ පස්සේ සක්මනේදී ඉතින් දවඩවලදී අනිත්‍යවලට එක සම්බන්ධ කරලා යන්න පටන් අරගත්තට පස්සේ මේ කාම ලෝකේ පැහැදිලිව ජීවත් වෙන්න පුළුවන්. ඒ කිසියම් කෙනෙකුට අභියෝග නොකර. ඔකට ඕනෑම කෝල් කරගන්න මම ඒගොල්ලෝ කරන දේම ආදර්ශයක් ලබනවා. මේ කාම ලෝකයේ ගත කරන මිනිසෙන් තියෙන ප්‍රශ්න රාශිය දිහා බලනකොට ඒ මිනිස්යා ඒ කපිච්චක හදා වේදන් කරන්නේ හැබැයි ආධිනව දක්වන්න පුළුවන්. නමුත් එයා විදවන විදිහ විඳවන්න ඕන කමක් නැහැ. මොකද අපි තාම මේකට කොටු වෙලා නැහැ, කොමිට් වෙලා නැහැ. ඒ කාම ලෝකේම අපට අනිත් පැත්තට ආදර්ශයක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ කවදා හෝ තමයි යම් ප්‍රමාණයට හික්මීමක්. සීල වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන් කරන්න පුළුවන්. දැන් මේ සාලායතනික සූත්‍රයේ බුදුජානකේ පෙන්නන්නේ සීල ශික්ෂා පිළිබඳව ඉච්ඡර වාද තියෙන කෙනෙකුට නෙවෙයි. යම්පිලි අරගෙන තියෙන්න ඕනේ මේ වෙනකොට මේ සීලේ කියන්නේ හික්මීමක්, සදාචාරයක්, මනුසලතියක්. එනිසා මේ සමාජයේ ජීවත් වෙන්නත් යම් ප්‍රමාණයක නීති පද්ධතියක් අවශ්‍ය කෙනෙක් පිළිගත්ත කෙනෙකුට කොයි වෙලාවක හරි කොයි වෙලාවක හරි මේ සීලය හා සම්බන්ධ වෙච්ච මේ වීතික්‍රම කෙලස් කියන දේ උල්ලංඝනය වෙන જાති කෙලස් කියන දේ තීරුම් අරගෙන ඒක නොකරන සමාජ නීති නොකඩන්න ශිෂ්ට සම්පන්න වෙන්න මහත්මගතිය ඇති වෙන්න ගිය කෙනෙකුට ඒ පරිඋත්ථාන වීතික්‍රම කෙලස් වලින් එහා කියන පරිඋත්ථාන කෙලස් කියන්නේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්චකේ නම් වලින් හඳුන්වන මේ නීවරණ ධර්ම එක දිගට විනාඩියක් දෙකක්වත් මතක කරගෙන පුළුවන් කෙනෙකුට විතරයි මේ ඥානතෝ පස්සතෝ කියන කප්පෙ ලැබෙන්නේ සමාහිතෝ වික්කවේච සමාහිතෝ වික්කවේ යථා භූතං ඥානාති පස්සති හිත නීවරණ වලින් කැළඹිච්ච හිතට කවදාකවත් දෙන්නේ නැහැ ඉතින් ඒක නිසා අපි මේ එච්චර දුරදිග කියන්නේ නැතුව පොඩි ළමයින්ට කියනවා මේ මයින් ජාය කරගෙන හොල්ල ලැබෙනවා. ඒක හොල්ලපුවාම ඉතින් හරහා පේන්නේ අඩිය පේන්නේ නැහැ. ඔක ඕම් පොඩක් tempat වෙන්න නැන්නේ. කෙලස් නැතිවීමක් නෙවෙයි වෙන්නේ. කෙලස් සංසිඳනවා ඒකට අඩිය පේන්නේ. එතකොට හරහා පේනවා. ඒ හරහා පේනකොටයි නොපේනකොටයි මිනිස්සේ කම්මුස්සේ ඉන්නා වගේ ලොකු වෙනසක් ඇති වෙනවා. එහෙම නැත්නම් කවදාකවත් එහෙම tempatuක් විලක් නැහැ කරලක් නැහැ දන්නේ නැත්නම් නිතරම අවුල් වෙච්චි මයින්ජා එකක් නම් තියෙන්නේ බුදුදහම කියනවා ඒ කෙනාගේ තිරසනෙකේ අතර වෙනසක් නැහැ කියලා. මිනිසෙක් වුණාට එයා කවදාහවත් සංහිඳියාවක් ලබන්නේ නැහැ. ඇත්තටම කියනවා සංහිඳියාවක් තියෙනවා මනසේ එයා හඳුනාගන්නේ නැහැ. නමුත් යම් කෙනෙක් සීල සමාධි වශයෙන් ඉදිරියට ගිහිල්ලා ඉතින් tempat කිරීම තමයි මිනිස්සුන්ට කළ හැකි ධර්මයේ. tempat නොකරනවා නම් තිරසම්. ඒ නිසා මම මේක tempat කියලා ඔක්කොම tempat වෙන්නේ නැහැ. කවදා හෝ එහෙම tempat වුණා නම් පේන දෙයට අපි කියනවා විනිවිද පේනවා කියලා. පේන දෙයට අපි කියනවා පල්ල පේනවා, අඩිය පේනවා කියලා. ඉතින් උදාහරණාවට පස්සේ ශ්ලෝක කාර්යය කියනවා බුදු දහමෙන් ඇතුල් කරලා ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේකම් පශු සමාන මේ ආහාර ගවේෂණය නිදා ගන්න හොඳ ආරක්ෂා තැනක් හදාගන්න එක නැත්නම් නිදෙදී අවුත් ඇවිලා මරාගෙන කන්නේ නැති වෙන තැනක් හදාගන්න එකයි භය දරුවන්ට මොනවා වේද යක්ෂකාවක් මොනවා වේද කියලා අපි නිතරම නොපෙමිණිච්ච භය පිළිබඳවත් ඇවිලා අනිත් එක මයිතුන සේවය මේ ආහාර සෙවීම නිදා ගන්න ඕන තරක් ওই සතු කූඩු හදන ඔක්කොම කරන්නේ නිදා ගන්න තරක් හදාගන්නනේ. බයෙන් තමයි ජීවත් වෙන එකනේ පරිසරට හැදගෙන්නේ. ඊට පස්සේ මේ මෛතුන සේවනයේ තියෙන ඔය අතින් මිනිස්සයි හරකයි සමානයි කියලා. පශු කියලා කියන හරකට විතරනේ සතු සමානයි. මේ දෙක මේ හතර අතින් හරකයි මිනිස්සු සමානයි. ආහාර නිද්‍රා බය මේ තුනංච නරාණ මේතම් පශු සමාන. ධර්මේන තේෂාම අධිකෝ විශේෂා මිනිස්යාට විතරක් ධර්මයේ කියන එක තියෙනවා. මේව පොඩ්ඩක් හිත තැම්පත් කරලා මේ මොකද්ද බලනකොට සිද්ධ වෙන්නේ? මොකද්ද අහනකොට සිද්ධ වෙන්නේ? ගන්ධ රස පහසේ මොකද්ද වෙන්නේ කියලා මේ යන්ත්‍රේ පොඩ්ඩක් නැවතලා යාන්ත්‍රේ බලන්න පුළුවන් කතියක් තියෙනවා. ඒක තිරසනාට නෑ තිරසනාගේ සාජාසෙන් සියල්ල නිෂ්ප්‍රභ වෙලා තියෙනවා. මිනිස්සු පරිණාමයට උසස් මට්ටමක ඉන්නේ. එයාට පුළුවන් තමා විසින් පනවන ලද ශික් ඉක්මීමක් කරහා රූප පොඩකට නොබල සාධනාහ කන්දරස්පතනහස කයෙම තැම්පත් කරලා මේක මොකද්ද වෙන්නේ කියන මේ ආර්ය පරිශ්‍රණය පටන් ගන්නවා. ඉතින් ධර්මේන තේෂාම අධිකෝ විශේෂා මේක තමයි මනුස්සයාට තියෙන තීසම් භාවයෙන් තියෙන අධික විශේෂය ධර්මේන හීන පශුසංහා. ඒ වෙනි උත්තර ධර්මයේ යම් කෙනෙක් තාම හීන මට්ටමේ නම් ඉන්නේ අනවත මම තිරසනේ කාලාමාරේ. එචා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපි දකලන්න දැනගන්න පුළුවන් ඒ ඥානීය පහල කිරීම සඳහා ගත නොකර අපි මුළු ජීවිතේම ඇහ කන දිව නාසය කය මන පිළිවිඹ ගත කරනවා නම් ඒක බුදුජානනාංශය සඳහන් කරන්නේ සමහර සූත්‍ර කිරීම සඳහන් කරන මේ ශ්ලෝක කාර්යය කියපු එක. තිසමහා සමාන ජීවිතයක් කියලා. ඉතින් ඒක යහයට යනවා. ඒ තිරසනාට අමානගත කරන දරුවන්ව ඒ දෙමාපියගේ දරුවෝ ඒ තාලෙම තමයි. දැන් නිකමට අපි හිතනවාද මේ බටහිර ලෝකේ රටක හැදෙන ගැඹුරු ළමේ කොට නැත්නම් පිළිම කෙනෙකුට බයලජ්‍ය දෙකක් ගන්න පුළුවන් මේ කියලා. දැන් පරම්පරා හතරක් විතරම කවදාක සඳහන් කළා නෑ. ඒ නිසා ඒකේ පාට බලනකොට අන්තිමට වැඩි එහෙම වෙන්නේ. ඒකේ ලෝකෙ කියලා කිව්වොත් එනවා මේක හොඳ නැහැ පුතේ ඒක ආගේ දන්න තමුසේ බලා ගන්නවා තමුසේ වැඩක් තමුසේ කවුද ඉන්න මට මේ කියන්නේ කියලා මම ගෙදරම ගියමේ අමරනාත් එක්ක ඇවිදිනකොට හිටියා නිකන් තඹක ඉස්සියක් වගේ කෙල්ල මම ගාමනාත් අපි දෙන්න කියලා කිව්වොත් දැන් මේ කෙල්ලට මේක රාග දන්නවනේ කියලා අනේ ස්වාමීන් වහන්සේ මේ ආයේ උඩට ගින්න ඔබන් දෙන යම් දැන් යන්න මොකද ඒක දැන් ඒක මානවයික අයිතිවක් කරගෙන ඇඳුම් ඇඳට යට තියෙන පච්ච කොට මෙහෙ වෙන්නයි කෙල්ලන්ට ඕන ඉතින් මේ සමාජයක මොන් දාම් වෙන දරුවෝ ඔයයි. දැන් අපි මැරිලා ගිහලා උදින් උන්ගේ පොඩි ඊට පස්සේ අපි උදින්නේ ප්‍රතිනෝට අපිට කීයද වයලෙද්ද කියලා. හොඳටම පින් කෙරුවක් තමයි ඒ වගේ කෙල්ලෙක් ගන්න බැරි උපදින. නැත්නම් බැරියෙක් බඩි. ගැරඩියක බඩි තමයි උපදින්න වෙන්නේ. ඉතින් ඒකට අපිට බඩින්න පුළුවන්ද? අපි දැන් මේ ජීවිතේ නම් අඩු ගානේ අමල තාසලා ඉන්න කාලේ කුටි කාලා දිනවනේ. ඇඳුම් නැතු ඉඳලා ඉස්සරහට එහෙම කරන්න පුළුවන් කාර්යයක් කියලා. ඉතින් මේ මොකටද ප්‍රධාන වැඩිකාරය තාක්ෂණයේ? විද්‍යාවට කවදාකවත් බයලජ්‍ය දෙක නැහැ. ඒක අපේ තුන්වෙනි ලෝකේ රටවල තාම තේරිලා නැහැ. මේ පළවෙනි ලෝකේ විද්‍යාඥයන් තේරිලා තියෙනවා. අපි අපි තාමත් අන්තිකාංශ උගන්වන්නේ ওই බයලජ්‍ය දෙකේ විද්‍යාව සමාති කරගත්ත අවුරුදු 11 12ක් එක දිගට. මේ එතකොට මට තේරුණා මේක අධ්‍යාපනය මම දක්ෂ නැහැ. මේක තනි කර පචේ කියන්නේ කියලා. අපිට කිසිම ජීවිතයක අදාළ කියලා කරන්න. ඒක ලියව හරි ගියාට පස්සේ අපි කරන දේ ඒක දරුවන්ට දෙන්න. මොකද දෙන්නේ? ඇහැගෙන බලන්න එපා, රූප ගැන බලන්න එපා, විඳපන්න පුළුවන් තරම් කාම ලෝකේ ගත කරපන් කියන කතාව. ඒ නිසා අපිට මේක කඩන්න ඕනේ නම් කවදාකවත් දරුවන්ගේ දොස් කියන්නේ යන්න එපා, දෙමව්පියන්ගේ දොස් කියන්නේ යන්න එපා. මට පුළුවන් ද දවසේ විනාඩි කිහිපයක් අරගෙන මේ දෙපැත්තේ ඉතිපන්තම දෙපැත්තේ පත්තු කරන නැත්නම් තොවිලේ තියෙද්දී tempat වෙලා මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට එන මේ විරාගය උච්චතම අමාරු දෙයක්ද කියලා නෑ ඉඳගෙන විනාඩි දෙක යනකොට එපා වෙනවා. මේ පාවීම තමයි දුක කියන්නේ. මේ පාවීම තමයි අපිට පාවෙන්නේ. මේ ශ්‍රද්ධාව මනින්ද තියෙන දේ, වීර්ය මනින්ද තියෙන දේ, සතිය මනින්ද ඒ තියෙද්දි මම තව චිත්තක්ෂණයක් ඉඳ බැලුවා. ඒ තියෙද්දි මම තව නිින්දට වැටෙන්නේ නැතුව වීඩියෝ බලන්න බැරිද? මේ ගැන සතුටුමත් වෙන්න බැරිද කියලා බැලුවොත් ඒ හැකියාව අපි ඔක්කොටම සමාන පිළිතුරක් තියෙනවා. ඕනම කරදර අවස්ථාවක සතුටුමත් වීමේ හැකියාවකින් අපි අතර වෙනසක් නැහැ. නමුත් අපි ඒකට යෙදෙන්නේ නැත්නම් අපි ඒක දන්නේ නැත්නම් අපි සතුටු කරන, හත්තු කරන දේවල් කරන්න යනවා. ඒ දේශනා සමාප්ත කරුවේ මට කියලා ඒක කොච්චර මේ තාක්කල් කරලා තිබ්බා. කියන්නේ ජඩ වැඩ, ශක වැඩ, මායාවී වැඩ, වංචනික වැඩ ඒක කිසිම බලපෑමක් නැහැ සතිය පටන් ගන්න. ගොඩනෙක් කිතුන මේ සතිය පටන් ගන්න ඒකට සුද්ධාත්මයක් ලබන්න ඕන කියලා කවදාකවත් වෙන්නේ නැහැ. අපි මොන தත්ත්වයේ හිටියා මේ සතියෙන් කියන දන්න කෙනාට දකින්න කෙනාට මේකේ තියෙන ජරාව දැක් ගන්න පුළුවන්. දන්නේ නැති කෙනා, දක්නා නැති කෙනා මේක ජරාවක් විදිහට නෙමෙයි දකින්නේ අභිරමණයක් විදිහට. ඒ නිසා කොච්චර අභිරමණය කර කර හිටියා තමන්ගේ අභිරමණය හෝ ඒ දකින්න දේ සතියට නතර කරන්න පුළුවන් ගතිය පුදුමාකාර මායාකාර පුදුමාකාර මැජික් එකක් ඉලෙක්ට්‍රික් ඒක නිසා අපිට බය නැතුව ඕනම කෙනෙකුට මගේ බුදුරජාණන්සේ අඟුලි මාන ගිහිල්ලා කිව්වා ඥානජාගීට පඩාචාරාවට කිව්වා කිතේ ඔක්කොම වක්ති විචාරයි සතුටුමත් වෙන්න සතුටුමත් වෙච්ච දවසේ ඉඳලා දව ටික ටික ටික ටික තමන්ට අර ඥානතෝ පස්තෝ කියන්නේ අජානං අපස්සම් යථා භූතං කියන එක ඥානං පස්සම් කියන තැනට එනවා ඒක කවදාකවත් කවුරක්වත් අපිට කරලා දෙන්න බෑ අමල තාත්තර දඬුවම් කරලා දෙන්න බෑ ඒ වගේ මේ ධම්මිකුසලයේ සිල්ලක්ෂණ කුසලයේ කරන්න බෑ සමාධි භාවනාව කුලෙන් කරගන්න බෑ. ඔක්කොම මූලික සුසුකම් වශයෙන් තියාගෙන විපස්සනා වලින් ගියාට පස්සේ අපි හිතලා තාරාතිල මොකුත් නැහැ. ඒ නිසා බය නැතුව ඒව බලව කියලා කියන්න පුළුවන්. පින්නලා උරගාල පිළිලා දෙන්න පුළුවන්. ඉතින් ආවේ නැහැ කියලා ඒකට කවදාකවත් හිතන කරගන්න එපා. අපි සංසාරේ පිස්සු කෙළු කැටි මතක තියාගන්න. කෙච්චර බුදුරු දකින්නද? කොච්චර අපිට අනුකම්පාවෙන් කියන්නද? නමුත් මෙච්චර ප්‍රමාණාන මේක කරන්නේ. ඒකන පච්චත්තාප නොවේ. මේ කටයුත්තත් කරන්න කාට හරි තේරිලා ඇහුවොත් මිසක් මේ කාම ලෝකේ ඉන්නාට බණ කියන්නේ අම්ලත් එක. ඒක නිකන් හිස් කාලුනේ නාව කලට වතුරක් කරනවා වගේ. නමුත් කවදා හරි කොච්චර කාම ලෝකේ හිටියත් මේකට නැඹුරුවක් නැමියාවක් පෙන්නනවා නම් අපි දෙන බෙදා ගන්න. අපි එවැනි පුළුල් හැකියමකින් තමයි කරවතනාන්සේ මේ මේ සලායසික සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ඉතින් අද අපේ දෙවෙනි ධර්ම දේශනාව මම මෙතන ධර්ම දේශනාව අතර මම බලාපොරොත්තු වෙනවා. අපි හිත අනිද්ද වෙනකොට මේ කාරණාව තේරුම් අරගෙන මේ දැකීම දැනීම පහළ වෙච්ච කෙනෙකුට මේ දිගින් දිගට යන සංසාරේ නතර කරලා රංජනීය කරන වෙනුවට විරංජනීය කියන එක සාරච්චිත කියන එක වෙනුවට විරාගයේ පහළ වීම අගය කරන හැටි අපිට සූත්‍රයේ දිගින් දැනගන්න පුළුවන් වෙනවා. ඒක අපි ඉදිරියට කියලා අද මේ අපි මේ තාක්කල් කරගෙන යෑමේදී මතුවෙච්ච මේ ප්‍රශ්න උත්තර අපිට හරියට තේරුම් අරගෙන වට බේරා ගැනීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිල් දිනාට සනසීමුදා වේවා කියලා. හොඳයි ඊයේ වගේම විනාඩි සල්පයක් ඇති කරගනිමු. ඒතාවතාචාති ගාථා සජ්ජහනා කිරීමෙන් අපි උපයාසකාරාන දුකසේ ලෝකවාසී ජීව සත්‍යයන් සමග දාගලා ගැනීම සඳහා මුදිතාවෙන් අනුමೋದනා කිවිසි. ඒතාවතාචනම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං අස්මි දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ඉත්තාලතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්පේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාලතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්පේ සක්කානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු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 උපකාර කත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාගමෝ හෝතු යාව නිපාන කත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්තියා සාදු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තාපා කමාමි කමිතාපා ඕකාසකමාමි මහත්තේ සත්‍යත්තා සියම් හි ඕකාසකමාමි සත්‍විත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු